අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් වැඩමුළුවේ තුන්වෙනි දවසට ධර්ම දේශනාව සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සීලුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යෝසෝ භික්කවේ භික්ඛු ධම්මං කංකති විචිකිච්ඡති නාදි මුච්ඡති න සම්පසීදති තස්ස චිත්තං න නමති ආතප්පාය අනුയോഗාය සාතච්ඡාය පධානායාති තී කරුකටේතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දේශනාවලිය පටන් ගන්න දවසේ උද්දృత කරගත්ත පාඩේට නැත්නම් ඊයේ උද්දృత කරගත්ත පාඩේට බොහොම සරල සමාන්තර පාඩයක් තමයි අදත් දේශනාව සඳහා නැත්නම් දවසේ දේශනාව සඳහා මාතෘකා තිබුවේ. වෙනසකට තියෙන්නේ සරුවචන් වහන්සේ මේ චේතෝ කීල වශයෙන් නැත්නම් හිතේ ඇනලා තියෙන උල් නැත්නම් කොහොල් කටු කොහොල් එහෙම නැත්නම් හිතට බැඳිලා තියෙන බන්ධන විලංගු මාංචු වගේ දේවල් පෙන්නකොට පළවෙනි මේක පෙන්නන්නේ සරුවචන් වහන්සේ කෙරෙහි ඇති සැකේ ਸਰවචනාසේ කෙරේ ඇති විචිකිච්ඡාව ਸਰවඥාන්සේ කෙරේ ඇති නොයවසනාසුළු ගතිය. එහෙම නැත්නම් පහදින් නැති ගතිය. ඉතින් ඒක අපිට හිතෙන්නේ බැලුවාම පේන්නේ ඇත්තටම අනිකුත් බොහෝ ඇත්තත් ඇත්තුන් එක බලනකොට බුදුහාමරගේ සෑහෙන සද්ධාවකින් අප කැප වෙලා කටයුතු කරන පිරිසක් වගේ. සංසන්දනය කළ බැලුවොත් අබෞද්ධයොත් එක්ක බලනකොට අපි විශාල වශයෙන් ඉස්සරහින් ඉන්නවා. ඒ බෞද්ධයන් අතර බැලුවත් අපි බණ්ඩ භාවනාවට යෙදිලා ගත කරන පිරිසක්. එහෙව් කෙනෙකුට ඇයි මෙහෙම චෝදනා කරන්නේ මේ පිරිස ගාවත් තාම බුදුහාමුදුර කෙරෙහි සද්ධාව නැහැ. එහෙම නැත්නම් සැකේ තියෙනවා. නැත්නම් විචිකිච්ඡාව තියෙනවා. එහෙම නැත්නම් ඉවසන නොයවසන සුළු ගතිය තියෙනවා. පැහැදිලා නැහැ කියලා චෝදනා කරන්නේ අපි භාවනා කරනකොට එන මතුවෙන ප්‍රශ්නවලදී කොච්චරක් දුරට බුදුහාඳුරකේ ශ්‍රද්ධාවක් නොසිරෙන භක්තියක් ශ්‍රද්ධාවක් තියෙන කෙනෙක් කොහොමද වැඩ කරන්නේ ශ්‍රද්ධාව නැති කෙනා කොහොමද වැන වෙන්නේ කොහොමද ඒකෙදි පැකිලෙන්නේ පස්ස බලන්නේ කියන එක බලන්නට දකින්නේ භාවනා කරනකොට විතරයි එනතර සද්ධාවෙන් කටයුතු කරනකොට භාවනා නොකරනවා නම් අපිට කමඨාන් සුද්ධ නොකරනවා නම් අපිට ධර්ම සාකච්ඡා නොකරනවා අපිට කාගවත් අඩුපාඩු අහුවෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා උංගව දෙනේ ධර්ම සාකච්ඡා කරනකොට අකමැති. මොකද ඒක අර තුවාලේ සුද්ධ කරලා බෙහෙත් දාන වෙලාව වගේනේ දානවරි දෙනවා පිච්චෙනවා. නමුත් ඒ වෙලාවේ තමයි අපිට අර පුංචි පුංචි ඒ කටුකොහල් පුංචි පුංචි බන්ධන ඒ පුංචි පුංචි විලංගු අහුවෙන්නේ. ඉතින් ඒ නිසා මේ බණ බණ නැත්නම් මේ දේශනාවලිය භාවනා කරන අය කොනහන වැඩක් වගේ. භාවනා කරන අය ඉද්දන වැඩක් වගේ, කුප්පණ වැඩක් වගේ පේන්න තියෙනවා. ඉතින් ඒක හොඳක් වෙලා තියෙන්නේ මේ භාවනා කරන්න නැති කට්ටිය අහන්න නැති නිසා බන ප්‍රශ්නයක් නැහැ. අපි අපි විතරයි බන අහගන්නේ, අපි අපි රණ්ඩු කර ගන්නවා, අපි අපි ගහ ගන්නවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඊවිසකන්නේ කරන්නේ. ඉතින් ඒක තමයි අපි ওই පළවෙනි දවස් දෙකේ සාකච්ඡා කරේ. අද යන්න හදන්නේ. ඒ වගේම මේ සිටුව සරුවචන් ආංශ විසින් දේශනා කරලද මේ නෛර්යානික ශ්‍රී සද්ධර්මයේ කෙලෙහි සැක විචිකිච්ඡා. ඒකේ අදහන සුළු ගතියක් නැහැ. පහදින්නේ නැහැ. ඉතින් ඒම ඇයි මෙහෙම චෝදනා කරන්න මෙච්චර මේ සුදු ඇඳගෙන අටසිල් රැකගෙන බිම වාඩි වෙලා ඉන්න පිරිසකට. ඇයි මෙහෙම ගිහිගේ අතහැරලා ආපු සංගරත්නයට එහෙම චෝදනා කරන්නේ යෝගාවචර. ඒ චෝදනා කරන්න හේතුව අපි ඒ තරම්ම ගැඹුරින් සලකලා බලනකොට අපට ප්‍රශ්නයක් මතුවෙච්ච වෙලාවක අපි පැකිලෙන ගතිය තියෙනවා ඈත මෑත බලන ගතිය තියෙනවා ඒකට කියනවා අපටි පටිවාණී භාවය කියලා උරිෂ්ඨට උඩින් පිටිපස බලනවා බය වෙලා ඉස්සරහට යන්දෝ පස්සට යන්දෝ ඒ දෙකල පස්සට යන ඒ යන්නේ විශ්වාසය නැතිකම නිසා ඉතින් ඒකට සාමාන්‍ය ශාසනික වශයෙන් දෙන පිළියම තමයි පළවෙනි සෝවාන් මාර්ගයේදී සියලු සැක නැති වෙන නිසා ඒකෙනත් යන්නේ සෝවාන් මාර්ගයට පත්විච්ච ගමන් කරන එක්කෙනෙක්මයි සෝමාන් පලස්තයටත් කරන්න තියෙන එකම දෙයමයි. සකදාගාමි මාර්ගය කියලා අලුත් මාර්ගයක් නෑ. අරකම නමුත් එයා බොහොම විශ්වාසයෙන් යනවා. එයාට කිසිම ප්‍රශ්නයක් ආපුවාම ප්‍රශ්න නොවෙනවා කියන එක නෙවෙයි තියෙන්නේ. වටපිට බැලිලක් නෑ, අන්දමන්ද නෑ. මෙන්න මේකයි කරන්න තියෙන්නේ කියලා බුදුහාමර කෙරෙහි නොවක් සද්ධාාවක් තියෙනවා. ධර්මයේ කෙරේ නොවක් සද්ධාාවක් තියෙනවා. සංඝයා කෙරේ නොවක් සද්ධාාවක් තියෙනවා. ඒක ඇතිකරන්න යාට බාහිරින් සාධක අවශ්‍ය නැහැ. කවුරුත් ඇවිල්ලා ඇති කරන්න ඕනේ. එයා දන්නවා මම දැන් පස්ස ගහලා තියෙන මට සද්ධාව නැති නිසා. පැකිලෙන්නේ සද්ධාව නැති නිසා. තෙපර බාන්නේ සද්ධාව නැති නිසා. කචුකුචු ගාන්නේ සද්ධාව නැති නිසා ඒක ඇතයි. කියලා එයා ඉදිරියට යනවා. ඊටත් වැඩි විශාල ගැම්මක් එනවා. ශකදාගාමී වලදලා අනාගාමී මට එකම මාර්ගය තියෙනවා. හැබැයි මේක එක සැරයක් පාර අහගෙන අහගෙන ගියේ එකන දෙවෙනි සැරේ කාගින්වත් අහන්න නැතුව කෙලිම යනවා වගේ. තුන්වෙනි සැරේට යනකොට ඕන කෙනෙකුට කියන්නත් පුළුවන්. මම ওই පාර දෙසරක් ගිහිල්ලා තියෙනවා. මෙන්න මේ මේ හන්දි වල පැටලෙන් ඩීට තියෙනවා. මේ මේ තන් වල කටුකොහල් තියෙනවා. බොරු වලවල් තියෙනවා. මෙන්න මෙහෙම මෙහෙම දාගෙන යන්න කියලා ඒ තුන් සැරේ ගිය කෙනාට කියලා දෙන්නත් පුළුවන්. ඒකයි ඒකේ තියෙන වටිනාකම. හැබැයි යන්න තියෙන එකම තමයි. කරපු එකමයි නැවත කරන්න ඕනේ. ඒ නිසා පේනවා ඒ පළවෙනි මාර්ග ඥාණයට වැඩ කරන කෙනා නැත්නම් සෝවාන් මාර්ග ඥාණයට වැඩ කරන කෙනා අහිංසක ආධුනික මේ යෝගාවචරයට විශාල දුෂ්කර භාවයක් විශාල අභියෝගයක් තියෙනවා මොකද තාම අත්දකප නැති සාක්ෂාත් කරගත්ත නැති පාරක යන්නේ. ඉතින් මේ පාර අපි ඒක දේශනාවලදී විස්තර කරන්න වෙනවා. පාර දන්න තැනක ඉඳලා නොදන්න තැනකට යන පාරක්. ඒක නිසා නොදන්න තැනට යන්න යන්න යන්න යන්න සද්ධාව ඉදිරියට ගත්තේ නැත්නම් කකුල පස්සට ගන්න හිතෙනවා. නොදන්න තැනකට යන්නේ. ඒ වගේම ඒකේ තව පැතිකඩ දෙක තුනක් තියෙනවා. කියන්න පුළුවන් තැනක ඉඳලා කියා ගන්න බැරි තැනකට යන්න. අපි මේ භාෂාවෙන් කතා කරන්න පුළුවන් තැනක් තියෙනවා පටන් ගන්නකොට. නමුත් භාවනා කරගෙන කරගෙන යනකොට භාෂාවට අහු වෙන්නේ නැති ඊටාම සියුම් තැනකට යනවා. ඒ වගේම මමයා ඉන්න තැනක ඉඳලා මමයා නැත් තැනකට යනවා. ඉස්සලා ඉස්සලා යනකොට මේක කරන්ට මම නිවන් දකින්න ඕනේ සෝවාන් වෙන්න ඕනේ හරි මේ කියලා ගැම්ම තියෙනවා. නමුත් එහාට ගියාට පස්සේ තේනවා මේක මේ මමයාගේ ප්‍රෝඩාවල් ටිකක් මිසක් ආ මමයාට මැවට නිවන් දකින්න බෑ. නිවන් දකින්න යටත් වෙන්න නිවන් දකින්න අහිංසක වෙන්න නිවන් දකින්න මේ අව්‍යාජ වෙන්න ඕන. මම ළඟ කවදාකවත් අව්‍යාජත්‍යක් නැහැ. ව්‍යාජමයි. හැම වෙලාවෙම ඔලොමලයි. ඉතින් ඒ ඔලොමල තැනක ඉඳලා අතෙන්ට යනවා. ඒ වගේම සීමා කට හැකි තත්වයක ඉඳලා සීමා මරියාදාවල් තියෙන තැනකද සීමා කඩා යාමක් තමයි සිද්ධ වෙන්නේ භාවනාවේ. ඉතින් ඒ තැහැම තැනකදීම සාමාන්‍ය ලෝකෙදී අපි බය වෙනවා. අපි දන්න තැනක යනවා නොදන්න තැනකට යනකොට ඉතින් පඳුරු ගැට ගන්නවා. එහෙම නැත්තම් කියා ගන්න පුළුවන් තැනක ඉඳලා බැරි තැනකට යනකොට අපි ගොළු වෙනවා. මොකද මේ වෙන්නේ කියලා කියා ගන්න බැරි වෙනවා. ඒ වගේම සීමා කරන්න පුළුවන් තැනක ඉඳලා අසීමිත තැනකට ගියාට පස්සේ අපි අවකාශයට ඇදලා දැම්මා. කොහොක්වත් ඇඩ්‍රස් හොයන්න බෑ. අපි නිකන් අජට අවකාශයේ ඉන්නා වගේ කොහේ ඉන්නවද මොකක්වත් හොයාගන්න බෑ. ආන්නේ தත්තෙට ලෑස්තිද? එහෙම නැත්නම් අපි මේ අපේ මේ පෞල් බන්ධන තියාන මේ නෑදෑකම් තියාන මේ උරතලෙත් එක්කම යන්න හදන්නේ කියන එක තමයි මෙතන මේ සද්ධා වාසයෙන් විචිකිච්ඡා වාසයෙන් අදිමුච් අදිමුච්ඡේ වාසයෙන් නැත්නම් ප්‍රසාදේ වාසයෙන් හොඳ පැත්ත පෙන්නන. ඉතින් අපි නිතරම සැලකිලිමත් වෙන්න ඕනේ. අපේ මේ ගමනට ඒ කියන සැක නොකරන ගතියක්, නිසක ගතියක් අපි ඇතුව දෙන්නේ කියලා. මේ ගමනේ විශාල පිරිසක් අත පාටේ ලෝක යන ඔක්කොම සැකෙන් යන්නේ බුදුහාමර කියපු දේ ඇත්තද නැත්තද කියන්නේ. ඒක දිහා ඒ බටහිර ලෝකෙට ගිහිල්ලා බටහිර ලෝකේ සංග්‍රහ ග්‍රන්ථ කියනකොට පේනවා ඒගොල්ලෝ මේ තාම දෙයයන්ාන්සේ ඉනේ තියාගෙන තමයි බුදුහාමරන් ගමන යන්න හදන්නේ. එතකොට පේන්න පටන් අර ගන්නවා දවල් මිගෙල් රෑ ඩැනියෙල් සෙල්ලමක් තියෙන. මේ ප්‍රශ්න නිසා බුදුහාමරෝ නැතුව බෑ. හැබැයි තාම දෙවියන් වහන්සේත් පිටිපස්සේ ඉන්නවා. මෙතනත් ඇති සමාට ඒකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් මෙතන තියෙන්නේ බුදුජාන් වහන්සේ කෙරෙහි නැත්නම් මේ ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි මේ තියෙන නොසන්නන සද්ධාව තියෙන කෙනා තාමත් 100%ක්ම අදහනවද නැද්ද කියන ප්‍රශ්න මෙතන තියෙන කොපමණ අදහනවද නැද්ද කියන ප්‍රශ්නේ. ඉතින් ඒකෙන් ඒ කාරණාව තේරුම් ගත්තට පස්සේ මේ ධර්මයෙන් උගන්වන දේ. නැත්නම් මොකද්ද ධර්මය කියලා කියන්නේ? ඒක පිළිබඳව අපිට නිසක භාවයක් තියෙනවා. දැන් මේක හිත හදාගත්තොත් කොහමද සද්ධාාවක් හදාගත්තොත් විචිකිච්ඡාව දුරු කරගත්තොත් පෙර ගමන පේන්න තියෙනවා නම් පහදිනවා නම් බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා ඒ කෙනා ඒ ගමන යන්න තියෙන ගමන පිළිබඳව නුවක් සද්ධාව තියෙන කෙනා චෛත්‍යයක් වගේ කියලා පූජාවට වටින පුද්ගලයෙක් කියලා. එයාගේ හිත චිත්තසංතානයේ චේතිය ඝරයක් වගේ. කොච්චර වැරදි කරත් එයා යන්නේ හරියටම දන්නවා මේ බුදුහාමුදුර යන පාරේ ඒ කියන්නේ වැරදි වෙන්නේ නැහැ කියන එක නෙමෙයි තියෙන්නේ. හැබැයි නිසක භාවයක් තියෙන නිසා වෙන කෙනෙකුට පේනවා එයා මේ සල්ලි හොයන්නවක්වත් ලාභයටවත් සත්කාරයටවත් සම්මානයටවත් වෙන ලෞකික දෙයකට නෙවෙයි යන්නේ. ඌ අත ගෑවට යන්නේ මේ ගමනේ කියලා එයා පූජනීය වස්තුවක්. එහෙම නැත්නම් පූජාර්ය පුද්ගලෙක් වඩපත් වෙනවා. ඒහර අර ඇදහිල්ලේ මට්ටම අනුව තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒ වගේම නැම වෙලාවෙම කොයි දේ කෙරුවත් අර බුද්ධ භූමියට තමයි හිත යොදන්නේ. හරියට සාම කුමාරයාට අපි දන්න කතාවේ ඊතලේ වැදුනට පස්සේ ඔළුව වැටෙන්නේ අම්මයි තාත්තා ඉන්න දිහාට. ඒ රජුරු ඇවිල්ලා බලනකොට මෝව පැනලා යනවා මේ කුමාරයා ඉතුරු වෙනවා. කුමාරයාගේ බෙල්ලෙන් උඩ විතරයි පණ තියෙන්නේ. කියනවා මම එකම අම්මටයි තාත්තටයි උදව් කරන එකම දරුවා ඒ දෙන්නම අන්දයි. දැන් ඔබ මට විවිධා දැන් වීස කැවිලා තියෙන්නේ මගේ ඔළුව වැටලා තියෙන දිහාට ඵලයන් එතන අම්මයි තාත්තයි ඉන්නවා මාව ගෙනියපන් එතෙට නැත්තම් ඔබ ඔළුව හිත් හත් කඩකට පැලෙනවායි කියලා. ඔළුව වැටෙන්නේ ඒ පැත්තටම තමයි. වෙන දිහාවකට හැරෙන්නේ නැහැ. ඒ බුද්ධ භූමියටමයි වැටෙන්නේ. ඒක අර හොඳට කාන්දම් වෙච්ච යකඩ කැල්ලක් කොහේ කරකොලත් ඇරියත් උතුරට හැරෙනවා වගේ. ඒ යා කාන්දම් වෙලා නැත්ත යකඩ කැල්ල කොයි අතට හැරෙයිද කියන්න බෑ. ඒ නිසා බුද්ධ භූමියට කරකිනකොට නැත්තම් බුද්ධත් මේ බුදුහාමසෝ කෙරේ විශ්වාසය එනකොට කරකවන කට්ටිය ඉන්න ඕන තරම් අපි කරකවට යන්නේ මේ පැත්තට බුද්ධ භූමියට තමයි උළු වැඩේ. ඒක තමයි තේරෙන්න පටන් ගන්නවා හීනෙන් බය වුණත් පාළු තැනකට ගියත් විවිධ ආරස්සාවල් හොයන්න යන්නේ මාවංකෝ කටයුතු කරන එක මම බුද්ධ පුත්‍රෙක්. ඉතින් වෙන්න චේන්ජ් වෙච්චාවයි. මගේ හිත මං කලකොල කරගන්නේ නැහැ කියලා ඒකට තමයි හිත නැවෙන්නේ. ඒව අපිට හම් වෙන මේ ලෞකික වශයෙන් නොවෙන එහෙම නැත්නම් ආමිෂ වශයෙන් නොවෙන්නේ නිර්ආමිෂ සැප බුද්ධ භූමියට හිත නැමෙනවා. ඒ වගේම යම් හේකින් බුදුචානන්සේ සඳහන් කරන යම් හේකින් මේ ජීවිතය අපිට මේ අවශ්‍ය කරන ඵලයට යන්නට බැරි වුණොත් අපි හිතයට වැඩිය හොඳ තැනකට ගෙනියනවායි කියලා සුගති පරායන වෙනවයි කියලා සහතිකයක් දෙනවා. ඒ කියන්නේ මේ ජීවිතේ වැඩ කරගන්න බැරි වුණොත් සුගති පරාජන වෙනවා. ඒ වගේම යම් වැරද්දක් වෙන්න හදන වෙලාවක දැන් මගේ හිතින් නොබිනා නොකමනා දහපතුරා වැඩක් වෙන්න හදනවා. මම දන්නවා දැන් මේ හිත ඇදලා යන්නේ ඒකට කියලා. අර ශාස්ත්‍රුන් වහන්සේ පිළිගන්න එක්කනට මේ වැඩේ මවන්නේකට තරම් වෙන්නේ කියලා බයලජ්‍ය දෙක පහල කරලා දෙනවා. මේක හරියට බුදු පිළිමයක් ඉස්සරහා ඉන්නකොට වගේ. බුදු ගයක් ඇතුලේ ඉන්නකොට වගේ. ආන්නේ ආනිසංස තමයි අපට නොසැලෙන සද්ධාව ඇති වුණාට පස්සේ බුදුහාමර කෙරේ වෙන්නේ. මේ ධර්මයේ පිළිබඳවයි අද අපි කතා කරන්න හදාන්නේ. ඒකට යන්න ඉස්සෙල්ලා මම එක කාරණාවක් මතක් කරන්නම්. අපි ළඟ තියෙන මේ ධර්මයේ පිළිබඳව තියෙන මේ කලකොල භාවයේ පිළිබඳව කතා කරන්න. ඒක මගේ මුළු ජීවිතේටම සම්බන්ධයි. අවුරුදු 30 40ක් විතර වෙලා ඉඳලා මම මේකම තමයි ඉදලා ගත කරන්නේ. ඉතින් ගත කරනකොට මා බෞද්ධ පවුලක ඉපදිච්ච බෞද්ධ දෙමාපියත් එක්ක ඉපදිච්ච දරුවෙක් නේ. බුද්ධ ධර්මයක් වශයෙන් විශේෂ ඉගෙන ගත්ත කෙනෙක් නේ මාත් පාස්විච්ච කෙනෙක්. නමුත් ඒ ධම්මික ස්වාමීන් වහන්සේ හම්බුණාට පස්සේ මම ඒ ස්වාමීන් වහන්සේ ගිහිල්ලා ඇහුවා ඔබ වහන්සේ ඉංග්‍රීසි කාර්යයක් ඕස්ට්‍රේලියානු කාර්යයක් ඔබ වහන්සේ මේ බුද්ධ ධර්ම කියලා මොකද්ද දන්නේ නැත්නම් මට කියලා දෙන්න බැරිද? ඉතින් ආමසුක ඔයාට බුද්ධ ධර්ම ගන්නට මං කවුද? මං බුද්ධ ආකාරයක් නෙවෙයි. ඕගොල්ලන්ගේ වැඩක් ඕගොල්ලෝ කරගෙන යන්නේ කියලා මාව නිකන් ගෙට ආපු සර්ප ගැරන්ටි කුට වගේ සැලකුවේ මට. මං ඒත් එලවෙලවා කියලා ඇහුවා මේ ඇයි මට එහෙම බනින්නේ මොකද්ද මගේ තියෙන අඩුව නැහැ මං බැන්නේ නැහැ. මලකට අහන්න එන්න එපා. උඹලට කියලා දෙන්න දෙයක් මට ඇත්තේ නැහැ. උඹලා විතර අමන මරි මෝඩ જાතියක් මුළු ලෝකෙම නැහැ. එක එකක් දන්නේ නැහැ බුදුහාමුදුරෝ දේශනා කරේ මොකද්ද කියලා. කියලා මහා බරපතල මේ හරියට මේ මීචකල ගල පෙරලගෙන ඇවිල්ලා ගොඩ ගන්නවා වගේ චෝදනා කරම කොහෙම කොහෙද ව කතා කරනවා. කට්ටිය ඇවිල්ලා පිටරටකින් ඇවිල්ලා පැවිදිලා එහෙම සත්තන් දාන්න දෙන්නේ කියලා නිකන් වලියට වගේ මාත්‍යක් දවස් 3-4ක් රණ්ඩුගල මොකද්ද ඒකට ඔබ වහන්සේ මොකද්ද බුද්ධහම කියන්නේ? ඊට පස්සේ මයින් උඹ මොකද්ද බුද්ධහම? ඉතින් අපි මම දුන්න මෙහෙන ලයිස්තුවක්. ඉතින් බුද්ධාම කියලා කියන්නේ මේ සීල සමාධි ප්‍රඥා නේද? බුද්ධාම කියලා කියන්නේ මේ සතරාසි සත්‍ය නේද? බුද්ධාම කියලා කියන්නේ පටිච්චසමුපාදේ නේද? බුද්ධාම කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය නේද? බුද්ධාම කියන්නේ කෙලෙස් දුරු කිරීම නේද? ඉන්න ලයිස්ට්ුවක් කිව්වා. ඉතින් මේ තන බොහොම උපහාසාත්මකවම ඉදියා බලන්න. ඉතින් මම කියන කියන එක විහිළුවට ලක් කරනවා. මං කද ඔබ වහන්සේ මේ මෙහෙ විහිළුවක් කරන දැන් ඔබ වහන්සේ මොකද්ද කියන්නේ කියලා. බුද්ධ වහන්සේ එකයි කිවි අප්‍රමාදේ විතරයි යෝ. උඹලා එක්කෙනෙක්වත් දන්නේ නැහැ කිව්වා. අහලවත් තියනවාද කියලා. මම ඉතින් එහෙම දෙයක් නම් අහලා නැහැ. අපි දන්නා බුද්ධ ආගමේ දිග සූත්‍ර දන්නවා, දිග වැල් දන්නවා. මම බුදුහාමි පිටනවා පාණ්ඩ කිව්වේ මොකද්ද? අප්පමාදේන බික්කවේ සම්පාදේත. වය ධම්මා සංඛාරා. දැන් මේ නටන තොවිල් මොනවද? මේ පිංකම් කියලා තියාගෙන. මෙතන කොහෙද අප්‍රමාදයක් තියෙන්නේ? ඊට පස්සේ කොහොම එකටම තව වචනයක් ඕන අපිට දෙන්න පුළුවන්. සතිය. මං කව වෙන්න බෑ ඔබ අන්තර කොයි හරි පැටලිලා. ඒකනේ කියන්නේ ඔබට කියලා දීලා වැඩක් නැහැ කියලා උඹලා ඔල මොට්ටලයි කියලා කියන්නේ. කාරණාව කියනකොට තේරුම් ගන්න නැහැ කිය. මම කමන්ට පොඩ්ඩක් කරුණා කළා මේ ගැන මට කියලා දෙන්න ඊට පස්සේ අපි දෙන ෆයිට් එකක් යන් කියලා. නැත්නම් මයි ළඟ ආයුධ නැතුව ගා ගන්න බෑනේ. පස්සේ මට දුන්නා සීයේ බලමයිනේ කියන පොත කියවලා බලන්නයි කියලා. ඉතින් මං හරි අමාරුවෙන් තමයි මේ ධර්මය කියලා කියන්නේ අප්‍රමාද ධර්මයයි සතියයි කියන එක තේරුම් ගත්තේ ඒ ඉගෙනගත්ත විද්‍යා විෂයන් වලට සාපේක්ෂව බලලා මේ ඔක්කොම මේකේ ගොනු වෙලා තියෙනවා කියලා. පස්සේ මම ඒ ස්වාමීන් ගොඩක් කල් ඇසුරු කරන්න ඇසුරු කරන්න දැන් මෙච්චරයි මට බුද්ධ ආගම උනේ. බුද්ධ ධර්මය කියන්නේ වෙන මොකක්වත් මට නෑ. සත්‍යයයි අප්‍රමාදයයි. හැබැයි මට හිතුණා හැකියක් ඉතින් එහෙමනම් මේ 84000ක් ධර්මස්කන්ධේ තියෙනවා කියලා කියනවා PhD දෙනවා, පඬිත විභාග පාස් කරනවා, නානා ප්‍රකාර බුද්ධහමින කරන රටේ මේක ගැන දන්නේම නැහැ. ඔය පඬිතු විභාග පාස් කරන කිසිම කෙනෙක් ඕක දන්නේ නැහැ. එහෙම නැත්නම් විචිත්‍ර ධර්ම කතික ත්‍රිපිටක ධාරී උභේ විහාරාධිපති කායින් හරි අහන්න බෑනේ මේ සතිය ගැන හරි අප්‍රමාද ගැන දන්නේ. ඉතින් මේ ආමතුරු ඒක විතරයි බුද්ධහම කියලා කියන්නේ. බුද්ධ ධර්මය කියලා කියන්නේ. ඉතින් දිග ගවේෂණයක් කෙරුවා මේකට හේතු කරුණු හොයන්න. මට තේරෙනවා දැන් මේ සතිය වඩනකොට හොඳයි. දියුණුවක් තියෙනවා. නමුත් මේකට කෝ සාහක්‍යයක්. කෝ මේකට මේ ත්‍රිපිටකයෙන් කොනක් කිය. දිඹුරුමේ ගියාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ සාකච්ඡා කරන වෙලාවක මතක් කරා. ਸਰවචනාංශයේ දේශනාව සියල්ලම එක වචනයකට දාන්න ඕන නම් අප්‍රමාදය තමයි දාන්න තියෙන්නේ. ඒකට කියන අප්‍රමාද ධර්මයේ කියලා ඉබුරුම බොහෝම ප්‍රසිද්ධව තහඩුවල ගහගෙන පිටිවල ගහගෙන කියලා තියෙනවා ඒ කායනෝ මේ අපමාදේන බික්වේ සම්පාදේති කියලා. ඉතින් මේක මේ ස්වාමීන් වහන්සේ කිව්වට මට සැකයි මොකද මුළු ත්‍රිපිටකයේම ඉංග්‍රීසි භාෂාවට දාපු රීස් ඩේවිස් අහනවා මොකද්ද බුදුහාමුදුරගේ පණිවිඩය කියලා. එයා කියනවා අහවල් එක කියලා හොයන්න බෑ. ඒක තැනක චතුරාර්ය සත්‍ය කියනවා, ඒක තැනක පටිච්ච සමුපාදය කියනවා, ඒක තැනක මධ්‍යම ප්‍රතිපදාව කියනවා, ඒක තැනක සීල සමාධි ප්‍රඥා කියනවා, ඒක තැනක තණ්හා මාන දිට්ටි කියනවා, ඒක තැනක රාග දෝෂ මෝහ කියනවා. අල්ලලා බැලුවට මිරිකලා ගත්තට කොතනද මේ කියන්නේ කියන එක තේරෙන්නේ නැහැ කියලා එයා ලොකු පොතක් ලියලා තියෙනවා. ඉතින් මාත් කියවලා බැලුවා. ඉතින් අපි බුද්ධාංකාර දන්නේ නැහැ. මේ සෝන්ස කෙලින්ම කියනවා. නෑ නෑ එකයි. ධර්ම කියන්නේ ඔච්චරමයි කියලා. ඉතින් ඒක මම ඇදහිල්ලෙන් තමයි පිළිගත්තේ පණ්ඩිත සෝන්ස කියපු වචනේ. පස්සේ අපි මේ 100 දැන් 52 නේ යන්නේ අපි වැඩමුළුවේ අපි 120 විතර වෙනකොට ওই දසුත්තර සූත්‍රය ඉදිරියෙන් තියාගත්තා. ඒක දීඝනිකායේ අන්තිම සඳහන් සූත්‍රයේ ඒකෙදි සාරිපුත්ත ස්වාමීන් අහනවා කතමේ ඒකෝ ධම්මෝ බහුකාරෝ කියලා. මේ බුදුහාමුදුරෝ දේශනා කරපු ඔක්කොගෙම වැඩියෙන්ම උදව් කරන වැඩියෙන්ම ආනිසංස දෙන එක ධර්මය මොකද්ද කියලා. ඉතින් මේ ප්‍රශ්නයක් තමයි මාත් හොයලා තියෙන්නේ මම බලාගෙන යනකොට මට උත්තරේ හම්බුන්නේ අප්පමාදෝ ඒකෝ ධම්මෝ බහුකාරෝ කියලා ඒ ශාන්ස උත්තරයක් දෙන්න. මිනිස්සුයකට වැඩියෙන්ම උදව් කරන මේ ਸਰුවචන දේශිත සියල්ලගෙම වැඩියෙන්ම උදව් කරන ධර්මයේ අප්‍රමාදය කියලා. එතකොට මට තේරෙනවා බණ්ඩි ශාන්සේ මේක දැකලා වෙන්න ඇති කියන්න ඇත්තේ අප්‍රමාද වෙන්න. සීලේ රකින්න නා කියනකම් ඉන්න එපා. පුළුවන් නම් තරුණ වයසේදීම කලු කෙස්ටිබියේදීම ජීවිතේ ප්‍රථම යාමේදීම භද්‍ර යවුනේදීම කරන්න. දැන් මෙතන මේ අම්මලාට දරුවෝ ඇදින ඔය එක එක්කත් දැඩි සීලේ රකින්නට මේ අම්මලා කැමති නෑ. අම්මලා කියන්නේ කෙල්ලන්ට කසාද බඳිනකන් ඉඳලා බොර දෙයක් කරගන්නilla ඊට ඉස්සෙල්ලා වැඩි සෙල්ලම් දාන්න යන්න එපා. කෙල්ලෝ කසාද බඳිනකන් අම්මලා කැමති නෑ. බණ භාවනාවක් කරනවා. කොල්ලන්ට නම් පොළු දානවා අඩුයි. ඒ මොකද විශ්වාස නැහැ මුන් මේ PhD එකක් ගන්නකම් අප්‍රමාද ධර්මයට ගියොත් මුන් ගිහි කියත හරිද කියලා. අම්මලාට ඕනේ උන් ලව්ව ಜಾති බෝ කරවලා ඉවර වෙලා හොට පිළලා හැට පිළලා හොට බිම යනකොට පස්සේ පන්තල් වලට ගෙනලා හේතු කරනවා. අර වංගෙඩි මෝසල් පූජා කරනවා වගේ නාකි වෙච්චෝ මේට ගෙනත් දානවා. තරුණ වයසේදී දෙන්න අපේ අම්මලාට තාම විශ්වාසයක් නැහැ. දැන් මම ගියේ 36 දී පැවිදි වෙන්න අපේ අම්මට හරීම ශෝකයි. 36 කියන්නේ 36 තරුණ වයසක් නේ. අනේ පොඩි පුතා ඕක ඔය කරන්න එපා. තව කෙනෙක් මට අම්මා වගේ කෙනෙක් කියනවා. ඔයා පිටරට ගිහිල්ලා නැද්ද? කසාද වෙන්නේ නැද්ද? ඇයි ඔච්චර ඉක්මනට පැවිදෙන්න හදන්නේ? උන් අපේ අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ අම්මලා අපිට උදව් කරන්නේ නැහැ. ඕගොල්ලොත් ඔච්චරයි. මේ අප්‍රමාදයයි ධර්මිකල යුත්තේ මේකයි කියන එක දන්නේ නැතුව අපි ඉතින් පඳුරට ගහනවා. 하ව කොහෙද? ඉතින් මේක අපි තේරුම් අරගන්න එහෙම නැත්නම් මේ අප්‍රමාදයේ කියන එකට අනිත් පැත්තේ සතිය කියන වචනේ සමාන වචනයක් වශයෙන් තියෙනවා. ඒක ආයෙනෝ අයම් බික්කවේ මග්ගෝ සත්තානම් විසුද්ධිය. ශෝක පරිද්දවානම් සමතික්කමයි දුක්ඛ දෝමන සත්තකමයි ඥායස අධිකමයි නිබ්බානස්ස සත්‍ය කිරියයි අදිදා චත්තාරෝ සතිපට්ඨානා. ඉතින් කොහෙද අපි සතිපට්ඨානේ වැඩිලක් කරන්නේ? අපි වැඩිම මේ নানা ආකාර දේවල් නේ කරන්නේ. ඉතින් එතකොට අපි ධර්මයේ සැක කරනවා කියන කතාවට චෝදනාව එල්ල වෙන්නේ මේ ධර්මයේ කියලා රැකිය යුත්ත. ධර්මයේ කියලා මුතුන් පෙත්තේලා සැලකිය යුත්තවත් දන්නේ නැත්තම් ඊට පස්සේ අපි මොනවට සැලකුවත් ඒ කියන්නේ වඩා හොඳ දේ දන්නේ නැතුව හොඳ දේට වඳින්න වඳින්න වඩා හොඳ දේට නිග්‍රහ වෙනවා. මම නැවතත් කියනවා මේ වාක්‍යය. වඩා හොඳ දේ මොකද්ද කියලා දන්නේ නැතුව වඩා හොඳ දේ තියෙද්දි හොඳ දේට වඳිනවයි කියලා කියන්නේ හොඳ දේට ගරු කරනවා කියන්නේ වඩා හොඳ දේට නිග්‍රහ වෙනවා. එනිසා අපි භාවනාවට ගියාට පස්සේ ආකල්ප වෙනස් වෙනවා. අපි උත්සාහ කරනවා සතිපට්ඨානෙ වඩා. අපි උත්සාහ කරනවා අප්‍රමාද වෙන්න හරියට වෙලාවට කළ යුත්තේ කරන්න. මේක දාගන්න තියෙන අමාරුව බලන්න. කයට කිව්වොත් එහෙම එක තැනක වාඩි වෙලා හිටපන් ටිකක් දඟලන්න නැතුව මට මේකේ වර්තමානයේ කය පවතින කොහොමද තියෙන්නේ බලන්න කියන්නේ මේ කය කොච්චර නටනවද බලන්න හිතට කිව්වොත් අප්‍රමාදව සතිමත්ව වර්තමානට එළඹ ඉඳපන් කියලා පණින හැටි බලන්න කාගරි වෙනසක් තියෙනවද බලන්න තියන්නම බෑ ඒක පිටපයින් එකමයි තියෙන්නේ අපි ඒක නිදහසට කරන දෙනවා මේ පාරමිතා පිළිමදී ඇති අපි ත්‍රි හේතුක ප්‍රතිසන්දි නැතුව ඇති මේ සාසනේ දැන් නිවන් දකින්න බැරුව ඇති මෛත්‍රී බුද්ධ ශාසනය පුළුවන් ඇති එදාට සියලු දෙනාම එකම ධර්ම මණ්ඩපයේදී දේශනා කරන සංසී සද්ධර්මය අහලා නිවන් දකිත්වාගෙන සාදු කියලා කිදර ඒක තමයි ඔය 56 වෙනකම් උනේ ලංකාවේ. දැන් නම් ටිකක් භාවනා මධ්‍යස්ථාන වල ඔලු ගෙඩිපෙන්න තියෙනවා. මේ කලියොත් දැන් නැත්තම් පමයි. ඒ අප්‍රමාදයේ ධර්මයේ තියේදී බුද්ධහම කියලා මොන දේ කෙරුවත් පොඩි අප්‍රමාදයට කෙරෙහිල්ලක් වෙනවා. මං කියන්නේ දවස පුරාම, පැය පුරාම, අවුරුද්ද පුරාම අප්‍රමාද ඉන්න පුළුවන් කියලා. ඒක අඩු ගන්න ඒක මුදුන් පෙත්ත දැනගෙන ඒකට යන ඒකට නැමිච්ච ඒකට මේ තුඩු දෙච්ච ජීවිතයක් ගත කරනවා නම් ඒකට අපි කියනවා ධර්ම පිළිබඳ අපිට සැක නැහැ. තාම සාක්ෂාත් කරලා නැහැ. ධර්ම පිළිබඳ විචිකිච්ඡාවකුත් නැහැ. අදහනවා පුළුවන් තරම් අප්‍රමාද වෙන්න. පුළුවන් තරම් සතිමත් වෙන්න. ඒතර සීල ශික්ෂාවෙන් ගියා, සමාධි ශික්ෂාවෙන් ගියා, ප්‍රඥා ශික්ෂාවෙන් ගියා. අපි උත්සාහ කරන්නේ අපි අනිකුත් යුතුයකම් ඔක්කොම කරන්නේ. අනිකුත් කරන්න තියෙන බුද්ධ ධම්ම සංඝ සැලකිලි, පන්තල් රැකිලි ඔක්කොම කෙරෙන්න ඕනේ. ඒවට අපි කියනවා බාහිර සාසනය කියලා. නමුත් අභ්‍යන්තර සාසනය වශයෙන් මට කළ යුත්තේ මේකයි කියන එක निराවුල් වෙන්න මේ බෙල්ලෙන් උඩ පණ තියෙනකම් මං කල යුත්තේ මේකයි කියලා निराවුල් කරගන්න. අපි කොච්චර උත්සාහ කරත් අපේ හිත ඉඩ දෙන්නේ නැති ඇති බලන්න. අපි කොච්චර උත්සාහ කරත් අපේ කය හිත දෙන්නේ නැති බලන්න. අපි මේ කරනකොට අපේ සමාජයේ අපිට උලිහිලි බලන හැටි බලන්න. මේ අපි කරපු දේවල් තමයි සංසාරේ පුරාවට. මෙච්චර කල් බුද්ධහම කියලා ධර්මය කියලා මොනවද පිටිපස්සේ ලැබෙන්නේ? මේ කල යුතු ප්‍රායෝගික කොටස පැත්තක තියේදී මේ নানা ආකාර වටවලල්ලේ ඇවිද ඇවිද ඉන්නවා. ඉතින් ඒක නිසා ධර්මයේ ಗುಣ වශයෙන් සාන්දිටික ගතිය සම්දිට්ඨිකෝ කියලා සඳහන් කරලා තියෙනවා. ඒක සම්ප්‍රදාන කූලව සුවක්කාත ගුණේ. ඊට පස්සේ තමයි සම්දිට්ඨි ගුණේ. සුවක්කාත ගුණේ කියලා කියන්නේ ධර්මයේ ධර්ම විශ්ින් ප්‍රකාශයටපත් වෙනවා. ඒක මේ බුදුහාමතු හොයාගෙන අප එකක් නෙවෙයි. බුදුදානන්සේට ඒක හම්බුනේ සනාතන ධර්මයක්. ඒ සනාතන ධර්මයේ ඒක විසින් ප්‍රකාශිත දේ කොච්චර අපි કૃත්‍රිම කරගෙන ඒකට එක එක දේවල් දාගෙන ඒක පටලවාගෙන තියනවාද කියලා බැලුවොත් අපිට කොයිම වෙලාවකවත් වෙන දේ වෙන්නදරලා ඉන්න බැරි කතියක් තියෙනවානේ. භාවනා කරනකොට හෝ සක්මන වශයෙන් හෝ පරියංක වශයෙන් මේ වෙන්නේ ඔක්කොම ධර්මානුකූල දෙයක්. ඕක දිහා බලාගෙන ඉන්න. ඒක තියෙන්නේ ස්වයං ප්‍රකාශිත ගතියක් තියෙන ධර්මයේ. ඒ නිසා ඒ පොත්වල ධර්ම කියලා එකක් තියෙනවා තමයි. නමුත් මේ භාවනා කරනකොට මතුවෙන දේ කාටවත් නෑ බෑ කියන්න බෑ අත්පන අපිට තියෙන්නේ. ආන්නේ ඒක ස්වකහාත ගුණය ධර්මයේ තියෙන අනාත්ම ගුණය තේරුම් අරගන්න බැරි තාක්කල් අපි මොකද්දෝ සැකයක් තියෙනවා මොකද්දෝ විචිකිච්ඡාවක් තියෙනවා මොකද්දෝ අදනවා දහන සුළු ගතියක් තියෙනවා. ඒ නිසා අපි ඒකත් කරන ගමන් තව নানা ආකාර දේවල් අදහන. නමුත් කවදා හෝ මුලමඳාග යහපත් වූ මේ ධර්මයට සැදී පැහැදී කටයුතු කරන තැනට අපිට පෙරපින තියෙන්නත් ඕනේ, පතිරූපදේශ වාසය ලැබෙන්නත් ඕනේ, කල්යාණ සත්පුරුෂ ඇසුර ලැබෙන්නත් ඕනේ. ඒක ඇත්ත. හම්බුනාට පස්සේ අඩු ගානේ දවසේ විනාඩියක් නැත්නම් මේ පරියන්කේ එක විනාඩියක් දෙකක් මේ එළඹ සිටි සිහියම ගත කරා අප්‍රමාදීවම ගත කරා කියනකොට ඒ කිනාට ඒ එළඹ සිටි මොහොතේ අප්‍රමාදී මොහොතේ ස්වභාවික ධර්මය ස්වභා ධර්මය ඒකට සබහව ලක්ෂණ කියලා අතුආචාන් වහන්සේලා පස්සේ දාලා තියෙනවා ඒකේ භාව ස්වභාව ගති කියලා තුන් ආකාරයකට වැටෙනවා මොනවාක්වත් නොකර වාඩි වෙලා ඉන්නකොට ඒ වැටෙන ස්වභාවේ වැටෙන භාවේ වැටෙන ගතිය අදහන් නැතුවනේ අපි මේක තව ලොකු කරන්න හදනවා පුංචි කරන්න හදනවා ඊගාට මොනවද තියෙන කියලා අහනවා ඒ මතුවෙන වෙලාවේ තියෙන ස්වභාවයට ප්‍රශ්න නොකර හිත අන්දමන්ද නොවි විචිකිච්ඡා නොකර එළඹ වාසය කරන්න පුළුවන් නම් ඉතින් හොඳටම ඕනම කෙනෙකුට ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් වර්තමාන මොහොතේ හිත තියෙන බව දැනන චිත්තක්ෂණය තුල කවදාවත් අසහනයක් තියෙන්න බෑ. කවදාකවත් ආතතියක් තියෙන්න බෑ. කවදාකවත් දරතයක් තියෙන්න බෑ. කවදාකවත් තෘෂ්ණාවක් තියෙන්න බෑ. මා ද්වේෂයක් තියෙන්න බෑ. නිදිමතක් තියෙන්න බෑ. මේ තරම්ම මේ භව සංසාරේ පුරාවට මෝහ පටල එකතු කරගත්ත මේ භව සත්‍යයක් වශයෙන් ඉන්න මේ අපට බුදුරජාණන් වහන්සේ දේශිත මේ ධර්මයේ තියෙන අත්විඳිය හැකි අත්දැකිය හැකි අස්පනා අපිට දැකිය හැකි මේ සතිය ඇහිලා කරලා ඒක අත්දකපු වෙලාවක ධර්මානුකූලව බලලා මම පෙරබවුණම් කරලා ඇති තමයි. මේ සතියෙන් ඉන්න චිත්තක්ෂණේ මේ අප්‍රමාදීව ගත කරන මේ චිත්තක්ෂණය කෙලස් නැහෙනේ. ඒ තණ්හාමාන දිට්ටි රාග ద్వේෂ මොහ මොනවත් නැහැ. මේ අපි දවස පුරාවට තියෙන අසහනේ නැහෙනේ. දවස පුරාවට තියෙන දැවිලි තැවිලි නැහෙනේ. ඉතින් ඒක ඒකේන අවබෝධ කරගත්තේ නැතුව පසේ බුදුරජාන් වහන්සේලා සරුවච්ඥන් වහන්සේලා රාතන කොච්චර අවබෝධ කරත් අපි මේ අත්පනා පිට දැකිය හැක්කේ මේ කෙලෙස් නැති ගතිය අත්දකලා ඒක ප්‍රමෝද වෙන්න බැරි නම් ඒක හරියට හරක වතුරෙක් ගාවට ගෙනිච්චට හරක වතුර බොන්න නැත්තම් මොනව කරන්නේ? කියන්නේ උට මේ අරක් භාෂාවෙන් බීපන් හරකෝ ඉස්සරහට වතුර නැත්තනක් කරනවා බී ගත්තොත් හොඳයි කියලා ඒක කරබයි. ඔව් ඔව් ඔව් කිය. බොන්නේ මුදුට තේරෙන්නේ මේ අසහනකාරී ලෝකෙ මේ සහනයක් මේ චිත්තක්ෂණේ. මේ දැවිලි තැවිති ලහස ලෝකයේ සහනයක් මේ කියලාට තේරෙන්නේ ඒකට මහසි සයඩෝ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා ඒක චිත්තක්ෂණයක සතිමත් වුණාට ඒ චිත්තක්ෂණයේ සතියෙන් ඉන්න බව දැනගන්නවත් යාට බෑ කියලා. නිසා සතිය අඛණ්ඩව යන්න ඕන චිත්තක්ෂණ කීපයක් ඒතකොට තමයි තේරෙන්නේ මේ පහුගේ චිත්තක්ෂණ කීපේ මම ඉඳලා තියෙන සතියේ. අන්න ඒ මතකේ නම් විග්‍රහ කරලා බලන්න පුළුවන් ඒ කාලය තුල අසහනයක් නැහැ. ඒ කාලය තුල කෙලෙස් නැහැ. දරතයක් නැහැ. පරිලායක් නැහැ කියලා අන්න ඒ උපයා ගන්නාලද ඒ සති මාත්‍රාව නැත්තම් අප්‍රමාදය ඒ විග්‍රහ කොට බලලා ඒ ස්වરૂපයෙන් ඒක තේරුම් ගන්න බැරි නම් අපි කොච්චර භවනා කරත් ඒ කෙලෙස් නැත්තන්ට ආපුවම අපි කියනවා හරි පාළු යපා හරිම කම්මැලි හරිම ඒකාකාරයි නැද්ද මොකක් හරි ඒ වෙලාවේ නිකම් චුයින්ග මයක්වත් හපාපා ඉඳ තියෙනවා බීඩියක් හරි බොන්න බිව්වොත් නරකද මොනවා හරි කෙරුවොත් නරකද කියලා අර හම්බ වෙන චිත්තක්ෂණයේ වටිනාකම දැනගෙන අදහනවා වෙනුවට අපි নানা ප්‍රකාර දේවල් දාගන්න. ඉතින් අපි කවදාද මේ විදිහට වැසක නැතුව නිසකව අන්දමන්ද නොවි අදහන්නේ මේ වර්තමාන මොහොත තුල මෙතෙක් ගෙනාවු සියලු මෝහ පටල කපන්න පුළුවන් ගතියක් තියෙනවා. නමුත් ඒක තේරෙන්නේ නැත්තම් ඒක බාරගත්තේ නැත්තම් අපි කොච්චර ඒක ඉපෙවුවත් ගුණයක් ලැබෙන්නේ නැහැ. ආනිසංසයක් ලැබෙන්නේ නැහැ. බුද්ධියක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා බුද්ධ ඥානanse මේ වගේ සූත්‍ර වල සඳහන් කරලා තියෙනවා. ඔය තමන් කරන දේ අදහන්න ওই ලැබෙන ආනිසංස ලැබෙන වැඩ අදහන්න කියන්නේ කියා පාණ්ඩ හදනවා පාටි දාන්න හදනවා කියන එක නෙවෙයි. ওই දැනට ලැබිලා තියෙන එක අදහන්න බැන්නම් ඉස්සරහට මොනව ලැබෙයිද ආයේ? මොකක්වත්ම ලැබෙන්නේ නැහැ. ওই ලැබිලා තියෙන එක අදාහ ගන්න ඕන. ඒක ධර්මයේ විශ්ින් අපිට දීපුනද ආශ්චර්ය දෙයක්. කොයි තැනක හිටියත් අපිට වර්තමානට හිත ගන්න පුළුවන් සතුටුමත් වෙන්න පුළුවන් අප්‍රමාද වෙන්න පුළුවන්. ඒක මුලදීත් දකින්න පුළුවන් ධර්මයේ මැදදීත් දකින්න පුළුවන් අගදීත් දකින්න පුළුවන් මුලද යහපත් මැද යහපත් අග යහපත් නිසා තමයි මේක ස්වකහාත ධර්මයක් කියලා කියන්නේ. ඒක නිසා මේ මුලදී සතිය පිහිටීම නිසා මේ මේ ආනිසංස තියෙනවා කියන එක දැනගන්න බෞද්ධ වෙන්න ඕනේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. කොයි වෙලාවක හෝ වර්තමානට හිත ගත්තොත් කොයි වෙලාව හෝ අප්‍රමාද වෙනුනොත් ඒ කෙනාට අප්‍රමාද වීමේ ආනිසංස වතයි සතිමත් වීමේ ආනිසංස වශයෙන් ආතති නැති වෙනවා, අසහනෙ නැති වෙනවා, දරතපරිලහ නැති වෙනවා කියන එක අවබෝධකරනද බුද්ධඝම වෙන්න ඕනේ කියලා එහෙමනම් නීතියක්, එහෙමනම් විවස්ථාවක් මේකේ නැහැ. කාට හරි ඒ නිසා මොනවා හරි දහං ගැටයක් දාලා වර්තමානයේ හිත පවත්වන සත්‍යමත් වෙන්න ආදි කල්යාණේ වශයෙන් පුහුණු කරලා යාට තේරුම් ගන්න පුළුවන් නම් එයා ඊට පස්සේ බුද්ධ ආගම වෙයිද නැද්ද කියන එකේ විවෘත මාතෘකාවක්. ඕන්න වෙච්චාවයි. මේක නම් ඕනේ කරන්න කියලා. ඉතින් අපිට ඒක අනිත් පැත්ත තමයි විහිළු කෑල්ල. අපි බුද්ධ ආගම් කියලා කිව්වට කල යුත්තේ මේ කියලා දන්නෙත් නැහැ. අපි හිතනවා මේ අර කට්ටිය අබෞද්ධය මම විතරයි බෞද්ධ කියලා අපි ලොකුවට හිතාන ඉන්නවා. හිතාන හිටියට සතිය අඳුරන්නේත් නැහැ. ඒකට උත්සාහ කරලත් නැහැ. උත්සාහ කරලා ලැබෙන ඵලය උතුම් කළ සලකන්නේත් නැහැ. ඒ කියන්නේ අදහන ස්වරූපේ නැහැ. ඒ නිසා අපි ඒකට සලකන්නේ නිකන් ඔය ආවට ගියාට වගේ සැලකිල්ලක් තියෙනවා. කවදා හරි ධර්මය කියලා කියන්නේ අප්‍රමාද ධර්මයි. ඒකායන මාර්ගය සතිපට්ඨාන. ඒක නිසා අපි දවසින් දවස පැයෙන් පැයට මෙන්න මේ අප්‍රමාද ධර්මයට පණ දෙන සතියට පණ දෙන ගතිය පොඩ පොඩ පොඩ පොඩ වැටෙනවනම් අපිට කියති ආදි කල්යාණයේ වශයෙන් ඒක තේරුම් කරලා දෙන්න පුළුවන්. ඒක තමයි අද බටහිර රටෙන් ලෝකෙන් අපිට ඇහෙන දේ. ඒගොල්ලෝ තද්ද බල අසහනික ජීවත් වෙනවා. පුදුමාකාර විදිහට සීදීනස ගන්න. ලංකාවත් ඒ අතින් හරි දියුණුවයි කියලා කියනවා. ලෝකේ වැඩිම සීදීනස ගන්න රට ලංකාව. ඉතින් ඒ තරම්ම අසහනයකින් තියෙන. ඉතින් අසහනකාරී එක්කනට මොන හරි ක්‍රමයකින් මේ සතිය අප්‍රමාදී කියලා දුන්නාට පස්සේ ආට ඒකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් නම් ඒකෙන් ඔප්පු වෙනවා මේ සති ධර්මයේ බෞද්ධයාට විතරක් සීමා වෙච්ච බුද්ධියට උරුම වෙච්ච එකක් නෙවෙයි ඕන කෙනෙකුට කරලා බලන්න පුළුවන්. ඒ නිසා මේකේ ආදි කල්යාණය හඳුන්ලා දීමේදී මේ ලැබෙන මේ ආනිසංස ටික ඔය අපි කියන විදිහේ ඊගාවාත්මයට යන එකක් නෙවෙයි. ඒක පැහැව පැහැව නැත්තම් අර කුසලයක් විපාක මට්ටමට යනවා කියලා කියන්නේ ඒක මෝරලා පැහැවලා උත්තර දෙනවා කියන එක නේ. සතියේ නෑ. ඒක අකාලික ගතියක් තියෙන. එතනම ප්‍රතිඵල. අර ඒ ලැබෙන ප්‍රතිඵලයේ එතනම දැක ගන්න බැරි ගතියක් තියෙනවා. නමුත් ඉස්සරහට යනකොට ඒ දැක ගන්න බැරි ගතිය සද්ධාව මාර්ගයෙන් ඇදහිල්ල මාර්ගය අයින් කරපුවාන් පස්සේ එක චිත්තක්ෂණයක් සතිමත් වුණොත් එක චිත්තක්ෂණයක් හිත ඉදිරියට යන බව චිත්තක්ෂණ දෙකක් සතිමත් වුණු චිත්තක්ෂණ දෙකක් හිත ඉදිරියට යන බව පාපයේ අකුසලේ නැතුව තේරෙන්න පටන් අරගන්න නිසා මේකේ ආරම්භයම ආදි කල්යාණයම පුදුමාකාර ලස්සනක් තියෙනවා මොකද ඒ විපස්සනාව කරන නැත්නම් මේ භාවනා කරන හරියට උගන්නන භාවනා මධ්‍යස්ථාන කොච්චර අබෞද්ධයෝ ඉන්නවද කියලා බලන්නද ඒ කටින් මොන දෙයකින්වත් අඩුවක් තියනවද කියලා කිසිම අඩුවක් නැහැ ඒ කට්ටිය ඇත්තටම බලනවා නම් මේ සම්ප්‍රදාන කුල බෞද්ධයට ඉස්සරහින් ඉන්නේ. මොකද අර ඔළුවේ නැහැනේ අරක තියාගන්න ඕනේ මේක තියාගන්න සත්‍යමත් වුණාට පස්සේ සත්‍යමත් යට විස්තර කළ දෙන්න පුළුවන්. අපිට වෙලා තියෙන සත්‍යමත්ුත් වෙලා සතියත් එළමිලා. නමුත් මේකයි වැදගත් මේක හරහා ඔය ආනිසන්ත හතම ලැබෙනවා කියලා හිතාගන්න. හිත ඒ කියන්නේ ඒකායන මාර්ගයක් කියලා හිතන්නේ. නානා ප්‍රකාර ක්‍රම හොය හොයා යන. ඉතින් ඒක නිසා ඒ සත්‍ය හඳුන්වා දීමේ කටයුත්තේදී අද සම්ප්‍රදායන කුල බෞද්ධ වෙන අපට විකල්ප මාර්ග දෙකකින් දැනගන්න පුළුවන් අබෞද්ධයෙකුට මේක කියලා දුනොත් කොච්චර ගෞරවයෙන් සලකනවද කියන්නේ දෙක අවුරුදු 7ක 8ක ළමයෙකුට කියලා දුන්නොත් කොච්චර ලස්සන මේක අල්ලනවද කියන්නේ කවදාකවත් හිතන්න බෑ ආදි කල්යාණයේ තියෙන වටිනාකම හරිම సౌందర్యාත්මකයි. හරිම හිත උනන්දු කරවන සුළුයි. මේ පොඩියෙකුට මේක කියලා දුන්නාට පස්සේ උන් ඒ භාවනා කරලා ප්‍රතිඵල කියන්නේ කවියෙන්. මෙන්න ස්වාමීන් වහන්සේ අපි සක්මන් කරනකොට මට වැටිච්ච දේ. මෙන්න ස්වාමීන් වහන්සේ වාඩි වුණාට පස්සේ මට වැටිච්ච දේ. උන් ඔය ත්‍රිපිටක කටපාඩම් කියලා මොනවක්වත් ඕන නැහැ. ඒක පැය භාගයක් යන්නේ. පාඩි කරලා මොකද්ද බබා තේරුණේ කියලා ඇහුවොත් මේ කියලා දෙනවා. ඒක මං මන් දකින්නේ මගේ භාෂාවට ඒක ආදි කල්යاني කාට හරි ඒක නිවැරදිතාට කියලා දුන්නොත් ඒකට බෞද්ධම වෙන්න ඕනේ නෑ බෑයි මම කිව්වොත් මන් දන්නවා තරහ වෙනවා කියලා බෞද්ධකම අරියාදෝට හිටලා තියෙනවා. බෞද්ධයන්ට ටිකක් අමාරුයි. අනික කයට එච්චර අමාරුවක් නැහැ. මොකද මේගොල්ලෝ ඒක කරගෙන යන්නේ විද්‍යානුකූලව මේ කෙරුව මේ බෞද්ධය කරන්න ගියාම ඔක හැකෙන් තමයි කරන්නේ. ඕකමද මයිටි බුදුහමර එන්නේ ඉස්සලා ඇත්තටම පුළුවන්ද කියලා. කොච්චරම විශ්වාසද කියලා අහනවා විශ්වාස සැකේ නිසා ආදි කල්යන තියෙන ප්‍රශ්නේ. මේක එච්චර කතා කරන්න යන්න හොඳ නැහැ. අපි මොකද ඒක ඊට එහා ගිහිල්ලා තියෙනවා අපි දැන් අර ආදි කල්යන්නේ ශීලය කියලා ගන්නවා නම් සම්මධ්‍ය කල්යන්නේ කරන්නේ සමාධිය. ඉතින් භාවනා කරන අපට තියෙන්නේ සීලය පිළිබඳ 100ක් අංග සම්පූර්ණයි කෙනෙක් නෙවෙයි. මේ මධ්‍ය ප්‍රමාණයේ සම මේ පරිඋත්ථාන කෙලෙස් මතුවෙච්ච වෙලාවක, නීවරණ මතුවෙච්ච වෙලාවක මේ සතිය සහ අප්‍රමාදයේ යෙදුවොත් එළඹ සිටිය පවත්ත ගත්තොත් ඒ පරිඋත්ථාන කෙලෙස් කපාගෙන චිත්ත ප්‍රවෘතිය විඥාන ස්රෝතය කොච්චර චිත්තක්ෂණ ගාණක් මේ නිකලෙස නිර්බලව අරමුණේ තියාගෙන ඉන්න පුළුවන්ද කියන ගතිය දැනගත්තොත් දැනගන්නනේ අපි මේ උත්සාහ කරන්නේ. අන්නේ වෙන වෙලාවක Tamanට තේරුම් ගත්තොත් මේක කරන ප්‍රයත්නයට සාපේක්ෂව වැඩි වෙනවා. කවදාකවත් දන් දුන්න කුසලයකින් මේ ආනිසංස ලබන්න බෑ. කවදාකවත් සීල කුසලකින් ආනිසංස සමාධි ආනිසංස ලැබෙන්නේ නැහැ. සීල කුසලයට යම් දක්ෂකමකින් සීලානිසංස ලබනවද නැත්නම් ඒ ලෙඩේට ඒ බේත අහනවද සමාධි කුසලයේ ලබන්න සමාධි ආනිසං සමාධි ශික්ෂාව කරන්න ඕන. ඒ සීල ශික්ෂාවේ නීති පද්ධතිය නෙවෙයි මේකට තියෙන්නේ. මේකේ තියෙන සමාධි ශික්ෂාවේ නීති පද්ධතිය. ඒකට සාමාන්‍යයෙන් කියනවා මජ්ජේ කල්යාණි. ඒකට හිත යොදන්න යොදන්න උත්සාහ කරන්න කරන්න නැවත නැවත අනුපස්සනා කරන්න කරන්න හිත මොකද්දෝ අර නරක දෙයට ඇබ්බැහි වෙනවා වගේ හොඳ දෙයට ඇබ්බැහි වෙලා අපි ඒකට සාමාන්‍යයෙන් කියනවා අරමුණක් නතු කර ගන්න ඕනේ නම් ඒක නැවත නැවත මෙනෙහි කරන්න විතක්ක කරන්න කියලා. කරගෙන කරගෙන කරගෙන ඉන්නකොට ඒ අරමුණේ හිටින ගතිය පොඩ්ඩක් වැඩි වෙනවා. හරියට එල්ලෙට ඊතල ගහන්න විදින්න පුරුදු කරන දුනු ආයෙක හෝ දුනු ආර අන්තිවාදිකෙක් වාගේ. නැත්නම් හරියට එල්ලෙට වෙඩි තියන්න හදන කෙනෙක් වගේ විදිචාන කරචාන යනකොට එල්ලෙට වදින ගාන වැඩි වෙන්න පටන් ගන්නවා. හැබැයි ඒක ඉතාමත්ම හිමීට සිද්ධ වෙන්නේ. එහෙම ගිහිල්ලා ගිහිල්ලා කොයි වෙලාවක හෝ අපේ හිත ඒ ගෝචර අධ්‍යාත්ම අරමුණේ නම තමයි නැත්නම් නික්ලිස් අරමුණේ නැවත නැවත පිහිටන්න පටන් අරගත්තට පස්සේ ඒ Taman ඒ ලබන ලද ඒ කුසලතාවය ඒ නිපුණතාවය ඒ පරිචය කවම කවදාකවත් වෙන පිනකින් කරන්න බෑ. ඒකම කරලා ලබන්න ඕනේ. ඒ කොච්චරද කියනවනම් ඒක උපයාගත්ත කෙනාට ඒ උපයාගත්ත ඒ කුසලතාවයේ Tamange ආදරණීය දරුවටවත් දෙන්න බෑ. එහෙම නැත්නම් මගේ දෙමපියෝ ගාව එක තිබ්බා අනේ මට ඒ බූදෙට ලැබේවා කියලා දෙන්න බෑ. ඒ විතරක් නෙවෙයි. අබෞද්ධ දෙමපියෝ දෙන්නේ දරුවෙක් ඒ වැඩේ කරනකොට දරුවට ඒ ලැබෙන ආනිසංස වලට කැමති නැතුව වළක්වන්නත් බෑ අවබෝධ දෙමව්පියන්. මේක ඔප්පු කරලා තියෙන දෙයක්. කවුරු හරි කොහෙන් හරි දැනගෙන මේක තමයි කළ යුත්තේ කියලා කරනවා නම් සමහරට දෙමාපියෝ එච්චර අදහන්නේ නැහැ. ඒගොල්ලෝ කියන ඌව කරන්න එපා. ඌ අපේ ආගමේ නැහැ කියලා. ඒ දෙමාපියෝ මොනවා කරුවත් වළක්වන්න බෑ. ඒ <clears throat> ළමයට ඒක කරන්න යන්න පුළුවන්. ඒ නිසා මේ සති ශිල්පය නැත්නම් සති නිපුණතාවය ලබා ගැනීමේ කටයුත්තේදී අපි කොච්චර ස්වාධීනද කියලා බලන්න කාගවත් අධිකාරියකක පිටලා නැහැ. ඒක නිසා අපිට ඕනේ නම් අපිට කරන්න පුළුවන්. ඉතින් අපි කියනවා අපිට කරන්න බෑ මේ දරුවෝ ඉන්නවා අපේ දුවට බබෙක් හම්බෙන්න ඉන්නවා මහත්ය අපිට රට ගිහිල්ලා ඔය බයිලත් එක්ක මේක කරන්න බෑනේ. මේක උඹට ඕන නම් කරපන්. ඒව කතා කරනවයි කියලා කියන්නේ සද්ධාව නෑනම තියෙනවනේ ඕවා කී කිය ඉන්නේ දැන් යම රජු ගාවට ගිහිල්ලා කියලා ඇහුවොත් මොකද මේ ආවේ කියලා මේ දුවට බබෙක් හම්බෙන්නේ ඊට නිසා මට භාවනා කරගන්න බැරි වුණා ඒ නිසා මට පොඩ්ඩක් ආපහු ගිහිල්ලා ඉන්න පුළුවන් දෙවෙනි බබ හම්බෙන්න කිව්වොත් දෙයිද අනේ ඇත්ත ඇත්ත ඇත්ත ළමයි හම්බෙන එක ලොකු දෙයක් තටමඬ වෙනවා තැහෙන්න ඔයා දෙවෙනි බබාට තටමලා ඉන්නකෝ කියලා එයි දෙයිද වෙන්නේ ආච්චිලා හොයච්චම තම්බිට මොකද්ද තියෙන අමාරු ආච්චිනේ තටමන්නේ ඉතින් අල්ලපු ගෙදර මිනිස්සු තටමන්නේ. ආච්චිලම හැම වෙලාවෙම තම්බි තටමන්නේ. මේ බයිලා මේ අප්‍රමාදයේත් එක ගැලපෙන්නේ නැහැ කියන්නේ මම මේ කියන්නේ. සතියත් එක්ක ওই කතා හරියන්නේ නැහැ. ඔබ කරපන් කෙරුවොත් උඹට තියෙන්නේ. අපේ දරුවන්ට ඒක කරලා දෙන්න බැරි නම් තාත්තගේ බුදුල අපට ගන්න බැරි නම් වෙන පිනකින් මේක කරගන්න බැරි නම් කරනවා නම් කවදාද කරන්න ඕන. මං කියන්නේ එහෙම කරපුවාම ප්‍රතිඵල දිනවා වාසි ලැබෙන එක අමාරුයි. ඒක පිළිබඳව කද්දාක සහැල්ලු කළ කතා කරන්න එපා. සරුවචනංශේ පවා දේශනා කරලා තියෙනවා. මේ මජ්ජේ කල්යාණට යනකොට එහෙම නැත්නම් ආරම්භ ධාතු, නික්කම ධාතුවට යනකොට කර දීගත්තාම හරියට කඹේ මේ කඹා දින වෙලාවේ බර දාලා අල්ලපු වෙලාව වගේ. ආයෙ කිටි කිටිය හිටින්න ඕනේ. ඊට පස්සේ ඒක ටිකක් දාලා සරම කැසපට ගහගෙන ආයෙ කඹේ හැදින්න බෑ. ධර්ම ගලවලා ගියත් කඹේ කඹේ තමයි. ඉතින් අපේ කට්ටිය කරලා තියෙන්නේ සරම ගැට ගහගෙන කඹේ යතැල්ලා ආයෙ අල්ලලා බලනකොට ආ ගිහිල්ලා කඹේ ගිහිල්ලා. ගිහියන්ගේ භාවනාව ඒ වගේ තමයි. ඒ බුදු පඬිස්සාංශ කියනවා ගිහියන්ගේ භාවනාව බෝධිජම වගේ උ ටිකක් දුර ගොදුරු දිගේ පල්ල එලවගෙන ගිහිල්ලා මෙහෙම මෙහෙම කර කර ඉන්නේ. ඉතින් ආයෙ ටිකක් දුර. ආයෙ කැමලියන් මෙඩිටේෂන් කියලා කියන්නේ. ඒ මධ්‍ය කල්යනට ආවට පස්සේ ගත්තනෙන් ගැම්ම බල්ල කට්ට ඇල්ලුවා නම් දැති රෝදට ඇල්ලුවා නම් කාගෙන යන එකයි තියෙන්නේ. ඉතින් ඒක තමයි අපිට නැත්තේ. ඒ මොකද හේතුව පච්චිති උපදේශ වාසිය නෑ සද්ධාර්ම ශ්‍රවණී නෑ සප්පුරුෂ සංසේවණේ නෑ අපිට මේ මෙතෙක් ගినాපු මේ ගැම්ම දිගට කරගෙන යෑමේ ශක්තිය නෑ ඒ පෙරපින නැති නිසා කියලා මම කියනවා හොඳටම දන්නවා මේක තමයි ධර්මය මේකමයි කලියොත්තේ කියලා ඔය කරගන්නේ නෑ ඒ කියන්නේ අපි අනුන්ට කාට හරි ගිනි ගෙඩියක් දීලා තියෙන සංසාරේදී කවුරු හරි යන්නේ පාරකට පොල්ලක් දාලා දැන් කාපක්. ඒ කරපුවා තමයි ඒ නිසා ඒකට කාටවත් දොස් කියන්න යන්න එපා. අපි යන ගමනේදී බාධාවක් එනවනම් ඒක අපිම පෙර කරලා දකුසල කර්ම මේ ඉස්සරහට ආපු මේ මේ දූතියත් එක්ක රණ්ඩු වෙන්න යන්න එපා. ඒකෙදි කාගෙන යන එකට කියනවා මජ්ජේ කල්යාණ. එහෙම නැත්නම් වීරිය වශයෙන් කියනවනම් කියනවා නික්ඛම්ම ධාතු වීරිය ගත්ත ගැම්ම අල්ලගෙන යන ගතිය. ඉතින් ඒකම තමයි මේ සතත අභ්‍යාසය කියලා කියන්නේ. නිත්‍යපත භාවනා යන්න ඕන. අපි දවස් 3-4ක් රැයත් නිදි මරාගෙන නට්ටලා තටමලා භාවනා කරාට ලොකු ගැම්මක් යන්න බෑ. දවස් දෙකක් නිදි මරොත් දවස් 7ක් බුදියන්න වෙනවා. ඊට මීට වැඩි හොඳ හැමදාම හරියට නිකන් නිදර්ශනයකට කියනවනේ පැයක් හෝ එක දිගට යන්න ඕන. ඉතින් අපි නේවාසික භාවනාදීන අපි කාලසටහන් තියලා තියෙන. ඒක දිගට කරන්න පුළුවන් නම් කාපම් බැන්නම් කාපම් වලින් බාඩියක්. ඒ දි කරගෙන යනකොට තමයි ඔය මධ්‍යයේ කල්යාණයේ කියන මේ යොදන යොදන කාලයට සාපේක්ෂව ප්‍රතිඵල ලැබෙන්නේ. නමුත් කමඨාන් සුද්ධ කරන වෙලාවට තේරෙනවා හැම ප්‍රතිඵලයක් ලැබෙනකොටම යාට සැකයක් තියෙනවා ස්වාමීන් වහන්සේ මගේ ක්‍රමේ හරිද? ඊගාට මම මොකද්ද කරන්න ඕනේ? ඔය කියවන හැම ප්‍රශ්නයකම අන්තිම වාක්‍ය මොකද්ද කියලා බලන්න. සංශ මං යන ක්‍රමේ හරිද කියලා සැකයක් තියෙනවා. මේ පව් කරන්න කිසිම ප්‍රශ්නයක් නැතුව නිස්සකව යනවා. කඩාගෙන යනවා. මේ හරි පාරේ යනකොට හැම වෙලාවෙම මන මන කිර කිර මේක සංශ සමචේත දන්නෙත් නැහැ විපස්සනාව දන්නෙත් නැහැ ඉස්සරහට යනවත් දන්නෙත් නැහැ පස්සට යනවත් දන්නේ නැහැ කියලා හරියට භාවනා යන හැම වෙලාවෙම සැකයක් ඇති වෙනවා. ඒ තමයි මාරය කියන්නේ. ඒ තමයි කෙලස් කියන්නේ. හරි වැඩේ කරන ගම මේ ඉදිරියට යන ගම පොඩ්ඩක් නතරලා ඔළුව ඔල්ලොල්ල බල බල ඉන්න හරියට දන්නේ නැහැ පොඩ්ඩක් කපටහන සුද්ධ කරනවිල භාවනා කරන්න ඕනේ දැන් ඕක හරි ගියේ නැත්නම් එහෙම දැහැන අමාරු කරනවා කියලා ඒ ගමන බාධා කරනවා මේ උසුළු විසුළු ස්වරූපයෙන් මම මේ කිව්වට බලන් ඉස්සරහට හැම වෙලාවෙම අපිට පොඩි සැකයක් ඉදිරියෙන් තියෙනවා ඊගාට මම මොකද කරන්න ඕනේ දන්නේ නැහැ මේ හරිද වැරදිද කියලා දන්නේ නැහැ ඉතින් ඒකට පොඩි උපමාන දෙකක් සරුවචනාංශේ ඉදිරිපත් කරනවා යම් තැනකට ගිහිලා Tamanට භාවනාවේදී සැකමසුතනක් ආවයි කියලා කියන්නේ සමතේ විතරක් නෙවෙයි විපස්සනාවේ එතෙන්දි කල්පනා කරලා බලන්න කියනවා මට තිබුණු අසහනේ ඉතරට වැඩිය අඩුද වැඩිද කියලා මලක මෙතෙක් කල් තිබුණ ඉශේෂ වුණ කරදර ඉශේෂ වුණ අසහනකාරී තත්ත්ව දරත ගති පරිලාහ ගති අඩුද එහෙම නැත්නම් එන්නේ එන්නේ එන්නේ මට හිතේ වෙහෙස බර අසහනේ වැඩි වෙනවනම් නැතර කරන්න. ඒ වගේම බලන්න කියනවා මේක මේ ප්‍රතිපදාව දිගේ ඇවිල්ලා වෙච්ච එකක්ද නැත්නම් පය පැකිල්ලා වැටිලා වෙච්ච එකක්ද කියලා. ප්‍රතිපදාව දිගේ ගියා නම් මේ ප්‍රතිපදාව ප්‍රතිඵලයක් නේ. එيشා මේක ප්‍රතිපදාවේද මම ඉන්නේ කියලා බලන්න. නැත්නම් අහඹෙන් වෙච්ච එකක්ද කියලා. දෙක මේ தත්ත්වයට තදී මට අසහනේ අඩු වෙනවද වැඩි වෙනවද කියලා. අසහනේ අඩු වෙන ගතියක් තියෙනවා නම් ඒක සැක කිරීම තමයි මෙතන මේ චේතෝ කීල වශයෙන් සඳහන් කර දෙන්නේ හිතේ එනච උලක්. ඒක ගමනට විලංගුවක්. අතට වැටිච්ච මාංචු යුගලක්. බන්ධනයක්. ඉතින් මේකට වංචනික ධර්ම පැත්තෙන් කතා කරලා තියෙනවා මේ වගේ වෙලාවක විචිකිච්ඡාව ඥානයේ වශයෙන් පෙනී හිටිනයි කියලා. විචිකිච්ඡා මුඛ පඤ්ඤා මුඛේන විචිකිච්ඡා වංචේති. ඒක ගොඩාක් වෙන්නේ උගතුන්ට. ශ්‍රද්ධාව යන එකනට සාමාන්‍යයෙන් විචිකිච්ඡා ප්‍රශ්න සහ සද්දා ප්‍රශ්න ඉන්නේ නැහැ. නමුත් දැන් හුඟක් භාවනා කරන්නේ යමක් කමක් තේරෙන භාෂා සාහිත්‍ය දන්න, කතා කරන්න දන්න උගත්තු. ඒගොල්ලන්ට විචිකිච්ඡාව ඉදිරිපත් වෙන්නේ උභේ පක්ක සම්තිරණ වශයෙන් විචිකිච්ඡා වංචේති මේ දෙපැත්ත බලනවා සමථ දිවිපස්සනාදි කියලා බලනවා ඉස්සරහට යනවා පස්සට යනවා කියලා අර ගමන නතර කරලා මේක විග්‍රහ කර කර ඉඳහදන ඒකට ප්‍රත්‍යක්ෂයේ පැත්තට ගිහිල්ලා චින්තාමය ඥාන ඉස්සර වෙනවා. ඒක ඒක වළක්වන්න පුළුවන් කියන එක නෙමෙයි මම කියන්නේ වළක් කොතනකදී හරි පොඩ්ඩක් පොඩ්ඩක් එක වෙනවා ඒක ඇත්ත. නමුත් මේකට පොහොර දාන්න එපා. පොහොර දාන්න ගියොත් වෙන්නේ මොකද්ද? ගමන නතර කරලා මේව ගැන විග්‍රහ කරලා කල්පනා කර කර විචිකිච්ඡා කියන වචනේ කෙලින්ම සම්බන්ධ වෙලා තිනවා. විචිකිච්ඡා වැඩ කරන්නේ. ඉතින් මේක විචිකිච්ඡාද මේක ප්‍රඥාවද කියලා මොකෙන්ද තෝරන්නේ? ඒකයි මම කියන්නේ පොඩි දරුවන්ට මේ ප්‍රශ්නේ නැහැ. පොඩි දරුවන්ට ඉතින් විචිකිච්ඡාව කෙනෙක් එන්නේ නැහනේ. ඒ ලරුවක් කරනවා කරන දේ කියනවා. උගතුන්ට එහෙම නැත්නම් විශේෂයෙන් බෞද්ධයන්ට හැම වෙලාවෙම මනිනවා. හැම වෙලාවෙම කිරණ මේක සමතද මේක විපස්සනා මේක ඉස්සරහට මේක පස්සට යනවා මේක ඊගාට මම මොකද කරන්නේ ගොඩාක් ප්‍රශ්න වගේ ඇතිවෙනවා මම මේක ඒ ඒව අඩු අව탁සීරු කරනවා කියන එකට ඒකේ පුද්ගලයාගේ දෝෂයක් නෙමෙයි ඒ හිතේ තියෙන කෙලෙස් කොජ දාන වෙලාව Tamanda තියෙන්න ඕනේ කෙලෙස් එහෙම තියෙද්දී නැත්නම් මේ කල්පනා විතක්ක ස්වයං විවේචන තියෙද්දී මට සත්‍යමත් වෙන්න පුළුවන්ද? ඒ ජීවිතෙත් මං ඉඳගෙන ඉන්නවා ඉඳගෙන ඉන්න බව දන්නවද? සක්මන් කරනවා සක්මන් කරන බව දන්නවද කියලා බොහොම සරල ක්‍රමයකට ගෙනත් යන්න ඕනේ. මම ප්‍රතිපදාවේද ඉන්නේ. මේ හිත කරන්න දෙයක් නැතිකමට මේ විග්‍රහ කර කර විග්‍රහ කර කර ඉන්නවා මිස මේ ගමන යන්න තෙපර බානවද කියලා බලන්න පටන් අරගත්තොත් ඒ වෙලාවේදී යෝගාවචරයේ නිවැරදි දැක්මමයි ප්‍රගතිය සීද්ධ කරන්නේ. නිවැරදි දැක්ම නැතුව තෙපර බාන්න වටපිට බලන්නේ පටන් අරගත්තොත් ගමන බාධා වෙනවා. මං කියන්නේ ස්ථිරහණයක් කරනවා කියලා. නමුත් කාලේ නාස්ති වීමක් සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ අපිට වැඩමුළුවකට අපි මුළු දීලා ගත කරන වෙලාවේ අපේ හිතේ ඔය වගේ කෙලෙස් නැතුව ඉන්න වෙලාවක විශේෂයෙන්ම කාම මේ ප්‍රධාන විතර්ක තුන නැති වෙච්ච වෙලාවක. ඒ කියන්නේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක නැති උනායි කියලා අපිට යට ගියයි කියලා. එතකොට තව විතක්ක හයක් ඉස්මතු වෙනවා. සුකුම විතක්ක කියලා. ඔක්කොම කෙලෙස්. හැබැයි යෝගාවචරයට පේන්නේ හොඳ විදියට. අර ප්‍රධාන විතක්ක තුන නැති වුණාට පස්සේ කාම විතක්ක ව්‍යාපාද වගේ මේ පරානුද්යතාවට සංයුක්ත විතක්ක වගේක් එන්නනවා. අනුන්ට අනුකම්පා කිරීමේ අදහස් වගේක් එන්න පටන් ගන්නවා. ඒතුළේ සතියත් ඉවරයි අප්‍රමාදයත් ඉවරයි. ඉතින් පටන් අර ගන්නවා. බෞජන හිතාය බෞජන සුඛාය කියලා ඉතින් දන් දෙන්නයි අර අරයට මෙහාට උදව් කරන්නයි নানা ප්‍රකාර වැඩ පටන් ගන්න. ඒක හරියටම හරියන. මොකද වෙන්නේ? යාතයට භාවනා කරනවා. අර විවේක වෙච්ච මනසට මේ අනුන්ට උදව් කරන්න හිතන එකට කියන පරානුද්යතා පරිසංයුත නැත්නම් ඥාති විතරකම තමයි චකේ මම මේ භාවනා කරාට අපේ අම්මට මේ වෙලාවේ මේක කියලා දෙන්න නැත්තම් අප්පච්චිට කියලා දෙන්න නැත්තම් කියලා භාවනා නතර කරලා දැන් ගිහිලා මට අපරාධය ඇල්ලොප්පයක් ගේන්න බැරිවෙන කඩදාසියකුත් නැහැ මුද්දරයකුත් නැහැ මේක කොහොම හරි ලියලා අරින්න ඕන කියලා අර භාවනා පැත්තක දාලා ඕන්න පටන් අර ගන්නවා ඥාති විතක්කමත කරන්නේ එහෙම නැත්නම් ජනපද විතක්කමතක් වෙනවා අපි නම් ওই ඉඳකට භාවනා කරනවා දැන් ඇත්තටම ඩෙන්ගු පැතිරෙනවා ඉතින් ලංකාවේ වටපිටාව ඩෙන්ගු කියලා අපි යනකොට දැන් කවුරු මැරලා තියෙද්ද නැහැ දැන් මෙතන හිටියට පස්සේ ප්‍රවෘත්ති හණ්ඩත් නැහැ මොකක්වත් නැහැ ඉතින් ජනපද විතක්ක ටික නැතුව නිකන් උන වාගේ නිකන් අහනවා කොහොමද දන්නේ මේ සුළුසුලන් එහෙම ගම් වතුර ඩෙන්ගු පෙට්‍රල් ගණන් ගිහිලාද ජනපද විතක් වලට හිතන. ඉතින් එයා හිතනවා මේ මං ඉන්න පරිසරයේ හැටියට මට මේවා අනිවාර්යයෙන්ම ලැබිය යුතු තොරතුරු මේක මේ මේ නිසන් වනේ එක ටෙලිවිෂන් එකක්වත් නැහැ. රේඩියෝ එකක්වත් නැහැ. මේවට බැරිද පොඩි ගන්න යන්නේ ටෙලිවිෂන් එකට. ගෙනත් දාලා තිබ්බනම් කට්ටියට ගන්න තිබ්බන ජනපද විතක් ටික. මේවා ඉන්න පටන් ගන්න. එහෙම නැත්නම් දජනතේ පතුකාරණ දේශනා කරපු ස්වාමීන් වහන්සේලා මතක කර තිනවා අමර විතක්ක පහළ වෙනවා. අනේ මම්මට මේ ලෙඩ රෝග හැදුනේ මගේ මේ අසවල් අසවල් වැරදි නිසානේ මම ඊට පස්සේ හරියට යෝග ව්‍යායාම කරනවා. හරියට කෑම හරියට කරනවා. ඊට පස්සේ මම ජීවත් වෙනවා මැරෙන්නේ නැති වෙන්න. කිසිම ලෙඩක් එන්නේ නැති වෙන්න කල්පනා කරනවා කියලා මේ භාවනා පැත්තක තියලා ඔන්න පටන් අර ගන්නවා. හෝලිස්ටික් ෆුඩ් ගන්න පටන් අර ගන්නවා. යෝග ව්‍යායාම කරන්න පටන් ගන්නවා. සැලසුම් ගන්න පටන් අර ගන්නවා. අන අනවඤ්‍යතාවට සංයුක්ත විතක්ක මම මීට පස්සේ නම් හරියටම භාවනා කරනවා කවදාවත් කායින්වත් බැනුම් අහන්න නැති වෙන්න මම වැඩ කරනවා කියලා කල්පනා කරන්න පටන් අරගන්නවා. දැන් නේ ඔය දන්නේ. අපි දන්නේ නැහැ මෙතෙක් කල මීට පස්සේ නම් අනවඤ්ඤත්ති. මට කවදාකවත් අවඥාවට ලක් වෙන්නේ නැති වැඩ කරන කියලා තීන් සැලසුම් ගන්න. හැබැයි මේ ඔක්කොම කරන්නේ සතිය නැති වෙලා. අප්‍රමාදේ නැතිලා මේ වගේ මේ යට තියෙන මේ පුංචි විතක්ක ටික මතු වෙන්නෙම අර බරපතල විතක්ක නැති වුණාට පස්සේ. ඉතින් යෝගාවචරය ඒවට පටල වෙනවා. පටල වුණාට පස්සේ යෝගාවචරය තොරන් ගහනවා. කතන්දර හදනවා. තනියම කල්පනා කරනවා අර තේරෙන්නේ මේ හිස් වෙච්ච කෙලෙස් අඩු මනස මේ මේ පල්ලැහැලි කතාවක් යන්නේ. එහෙම නැත්නම් මේ කතන්දර කිතිල්ලක යන්නේ කියලා. ඉතින් ඇත්තටම කියනවනම් පටිද්දා පරානුද්යතා පරිසංවිතක හොඳයිනේ ලෝකේ අනුන්ට උදව් කරන එක. නමුත් මේ මනුස්සයා මේ භාවනා මධ්‍යස්ථානෙක ඉන්න ගමන් හිතේ කෙලෙස් අඩු වුණාට පස්සේ මේ අනුන්ට උදව් කිරීමේ කටයුත්ත නිසා සත්‍ය වනස ගන්න. අප්‍රමාදේ වනස ගන්න. ඒකට කවුරු හරි කිව්වොත් එහෙම ඕක නෙමෙයි කරන්න තියෙන්නේ භාවනා කරනවා කියලා මේ හාමුදුරන්න කිසිම තෙතක් අනුකම්පාවක් නැති මේ නරක දෙයක් මම මේ කියන්නේ මම මේ කරුණාව ගැන කතා කරනකොට ඒකවත් කරන්න දෙන්නේ නැහැ. මන්ට සැකයි මේ මූණු ටික බලන දෙහා බලනකොට මේක තේරුම් අරගෙන දෙන්නේ නැත්නම් මට තරහ වෙලාද කියලා කවයි. මොකද ඔකට මාස්ටර්ස්ලා යම් විදියකට මේ හිතේ තියෙන කක්ක ටික පොඩ්ඩක් අයින් කරලා දුන්නොත් ඊට පස්සේ ගහන සැලසුම් දිහා බලනකොට බිමට දාපු බල් බල්ලෝ කන්නේ. ඔන්න බෞද්ධයාට වෙලා තියෙන දේ. බාහිර සාසනේ ඉස්සරහින් තියා ගන්නවා අභ්‍යන්තර සාසනේ පැත්තකට යනවා. ඉතින් ඒක නිසා තේරවාදයේ ප්‍රධාන චෝදනාවක් තියෙනවා. මේක ආත්මార్థකාමී වැඩපිළිවෙලක් තියෙන්නේ මේ මජ්ජේ කල්යාණේ. මේ තමන් විතරක් නිවන් දකින්න හදනවා. අරණ්‍යගත වෙලා අනික කොල්ල ගැන කිසිම තෙතක් අනුකම්පාවක් නැහැ කියලා. ඉතින් ඊට වැඩිය හොඳයි ඉතින් කට්ටියත් එක්ක අදා බෙදාගෙන අනුකම්පා කරගෙන වැඩි කරන එක හොඳයි කියලා අපි ඒක ආගම වශයෙන් දන්නවා. ඒකයි මෙතන තියෙන්නේ ආගමෙන් ධර්මයෙන් වෙන් කරන හැටි මම මේ කියලා දෙන්නේ. අපි ඒක පැත්තක තියලා අපි එකනේ ගෙදර ගිහිල්ලා ඕන දෙයක් කරන්න. මේක ඉන්න වෙලාවේදී මේ ධර්මයේ පැහැදිලා එන වෙලාවේදී පට වේරලා එන වෙලාවේදී අපිට පුළුවන් ද ඒකට ධෛර්යය දෙන්න සැකයකින් තොරව විචිකිච්ඡාවකින් තොරව ඒක පැහැදිලා ඒක තමයි හරි පාර කියලා. ඉතින් ඒ ටික නැත්තම් අපිට පේන්නේ මෙතන හිටියට අපේ යුතුයකම් ඉෂ්ට කරන්න හම්බෙන්නේ නැහැ, අරක කරන්න හම්බෙන්නේ නැහැ, මේක කරන්න හම්බෙන්නේ නැහැ කියලා හිතට එන নানা ආකාර සුකම විතක්කවල පටලවිලා ගත කරනවා. ඉතින් මේ ජීවිතේම නිවන් දකින්න ඕන කියනවා වගේ. එහෙම නැත්නම් මේ ධර්මයේ පිළිබඳව නොක් ශ්‍රද්ධාවක් ඇති කරගන්න ඕන එකන මේ මොනවා දැක්කත් දන්නවා මේවා මායාව විසින් කෙනක් දාන ලාභ සත්කාර සම්පටි සංයුක්ත විතක්ක කියලා. මේ ඔක්කොගෙම කරන්න හදන්නේ මම යා පැහැෙන්නයි මම අයියා වෙන්නයි මම අක්කා වෙන්නයි මම මුදුන වෙන්නයි මම ගරු වෙන්නයි දඟල දඟලිල්ල. ඒක එන්නේ පරානුද්යතා කතාවක් යටතේ. ඒක එන්නේ ඊට පස්සේ නිඳා නොලබන කතාවක් යටතේ. ඒක එන්නේ මේ ලෝකයේ පිළිබඳ දැනුම වඩා ගන්න අදහසෙන් මේ ඔක්කොගෙම තියෙන ලාභ සත්කාරයක් පිටිපස්සේ කියලා තේරුම් අරගන්න බැරි වෙලා හරි ගුරුවරයා ඒක කියලා දෙන්න ගියොත් ලොකු ශාංශ කියනවා ගෝලයා හිතනවලු ගුරුන් වහන්සේ මගේ ජීවුණුවට විරුද්ධයි කියලා. ඊර්ෂ්‍යා කරනවා. මේ මට හොවන කරගෙන යන්න පුළුවන් තේදි ගුරුන් වහන්සේ ඇවිල්ලා මේ භාවනා කරපන් කියනවා මේ මේ මේ වටිනා වැඩක් මගේ අදහසක් ඇවිල්ලා තියෙනවා ක්‍රියාත්මක කරන්න දෙන්නේ නැහැ කියලා. ඊර්ෂ්‍යා කරනවා කියලා හිතනවා. ඉතින් ඒ වෙලාවේ කාගේ සරණක්ද අපිට තියෙන්නේ? කවුරු සත්‍ය පෙන්ලා දෙන්න ගියත් ඒක අපිට පේන්නේ ඇඹුලට. එහෙම නැත්නම් පැංගිරි රහට මිහිරියාවට වැටෙන්නේ කෙලස් ටිකක්. ඒක සාමාන්‍ය ජීවිතයේදී කෙලස් වෙන්නේ නැහැ. මම මේ කියන්නේ භාවනා කරන යෝගාවචරයට කෙලස් වෙනවා. මොකද එයා ලොකු අපකීපකින් කැපවීමකින් සීලය හදාගෙන මේ සමාධිය හදාන යනකොට මේ මායя දාන මේ ඇම ඒකෙන් ගලවනවයි කියන එක ඉතාමත්ම මාරි මොකද ඒකට අත තිබ්බ ගමන් ඕන කෙනෙක් පුද්ගලිකව ගන්න. ඒ කියලා තිබ්බොත් හිතා ගන්න පුළුවන් කනකොට කාපන් කිරලා. එච්චරයි කියන්නේ. කන් නැතුව නම් බෑ. රාත්තල් ගාන දැනගෙන කාපන්. මේ ආගම කියන්නේ මොකද්ද? ධර්මය කියන්නේ මොකද්ද කියලා දැනගත්තොත් ඒත් තාම ඒත් තාම ධර්මයේ මැදහත් කොටස. මජ්ජේ කල්යාණි. මේක පහු කරගෙන යම් වෙලාවක මේ චීන මේ අවුල් පාසේ පහු කරගෙන එළියට ගියාට පස්සේ ඒ යෝගාවචරයා යම් ප්‍රමාණයකට අරමුණේ ඉන්න පුළුවන්. ඒ මොන ආවත් ටිකක් කපාගෙන දිවල කපාගෙන ඉදිරියට යන්න ගියාට පස්සේ ඉස්සරහට වෙන. ඒ යෝගාවචරය වංචා කරන, ෂට කරන, මායාවී කරන ඒ වංචනික ධර්ම ටික දැනගත්තොත් තමන්න තේරෙන්න පටන් අරගත්තොත් මේ සංසාරේ බන්ධන අපිට එන්නේ මොන විදිය වංජනික ක්‍රමයකටද ෂට ක්‍රමයකටද මායාවී ක්‍රමයකටද කියලා අපි මෙතෙක්කල් අපේ දක්ෂකම් කියලා නිර්මාණශීලීත්වය කියලා ප්‍රගමණය කියලා දියුණුව කියලා කරලා තියෙන්නේම ඒ ෂටමායාවී ධර්ම වලට පොහොර දානයක් කරලා තියෙනවා. නමුත් බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා අපිට පියවර තබලා තියෙනවා. ශාසනේ 84000ක් රහතන් වහන්සේලා පාරුණායි කියලා නිකම් සාමාන්‍ය වචන කියන. උන්වහන්සේලා පෙන්ලා දීලා තියෙනවා මෙන්න දරුවෝ ලාභ සත්කාර පාර, මෙන්න නිවන් පාර. මේකට යන්න නම් ෂටමායාවි වංචනිකත අවශ්‍යයි. ලාභ සත්කාරයට. නිවනට යන්න ගියාම ඔබ කවදා හෝ තමන්ගේම තියෙන ෂටගති, මායාවී ගති, වංචනික ගති දැනගන්න ඕන. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි අරමුණක් අල්ලගත්ත විතරක් නෙවෙයි. අපි හිතමු අරමුණක් සම්පූර්ණව ගෙවෙන කම්ම බලන්න හිටියයි කියලා. ඒක විශාල දක්ෂකමක්. මම නිදර්ශනයකට ගන්න. දැන් මේම අරමුණක් සම්පූර්ණ ගෙවිලා ගියාට පස්සේ ඒ යෝගාවචරයට පාළුවක් දැන්නුනොත් කම්මැලිකමක් දැන්නුනොත් දැන් අරමුණු මොනවත් නැහැ කරන්න දෙයක්වත් නැහැ මොකේද සතිය පිහිටවන්නේ මොනවද දැන් කරන්න ඕනේ කියලා අර නොදන්න තැනට ගියාට පස්සේ ඒක සැක කරන්න ගත්තොත් ඒක හුදකලා හුදකලා වෙනුවට ඒක පාළු වීමක් කියලා ගත්තොත් අසරණුයි කියලා ගත්තොත් ඒක කොච්චර ශීඝ්‍රයෙන් ආපහු එනවද හයියෙන් හුස්ම ගන්න ආයෙ අත් දෙක අරලා බලනවද? පටන් ගන්නකොට තිබුණු කෑලි සැට් එක ඔක්කොම සීනවත් දන්නේ ගෙදර යන්න. දැන් මගදී නැති වුණොත් එහෙම. දැන් සමහරට භාවනා කරනකොට ඕන දකුණු පැත්ත පේන්නේ නැහැ. ඕන වම් පැත්ත විතරක් පේන්නේ. අත් දෙක පේනකොට කකුල් දෙක පේන්නේ නැහැ. එතකොට කල්පනා කරන හිතලා මේ ඔක්කොම ගෙනකොට නම් සැට් එකම 32 තිබ්බා. යනකොට බඩු ටික ඇලිරික තියනවාද කියලා බලන්න ආයෙ සරයක් එනවා අර ඕලාරික කයට. ඒක ෂටගතියක් මායාවී ගතියක් මේ කයට බැඳිලක් කියලා හිතෙන්නේ නැහැ නේක ඉබේ වෙලා ඉවරයි ඒ වෙලාවෙන්. ඉතින් ඒක නිසා එහෙම වුණාට පස්සේ මේ කරදර තැනක ඉඳලා කරදර නැත් තැනකට ආවා. දන්න තැනක ඉඳලා දන්නේ නැත් තැනකට ආවා. කියන්න පුළුවන් තැනක ඉඳලා කියා ගන්න බැරි තැනකට ආවා. මේකේ සද්ධාවෙන් පොඩ්ඩක් නතර වෙලා ඉන්න මේක පදම් වෙන්න. මේක නෙවෙයි නිවන කියන්නේ. එතකොට යාට තේරෙන පටන් ගන්නවා විවේක තැන්න ගියාට ඒ සමාධි තත්ත්වේ නැතුණා පස්සේ ආයෙත් අරහුණ එනවා ස්වභාවයෙන්. ආයෙත් අන්න නැති වෙච්ච අනපන පේනවා. ආයෙත් ආයෙ කයි පේනවා. ඉතින් සමහරු එක්ක විවේකයට තදබල කැමැත්ත නිසා ආය අරමුණු වෙනකොට ඒවත් එක රණ්ඩු කරනවා. එහෙම නැත්නම් විවේකේ නිදිමතක් කියලා හිතාගත්තොත් අසරණ ගතිය පාළු ගතිය හිතුවොත් අරමුණු වොමනාවෙන් ගිනක් දාගන්නවා. එතකොට ඒ වගේ වෙනකොට කොයි යෝගාවචරයට කොයි උපදේශයකමට අංශුද්ධ කිරීම වශයෙන් දෙන්න ඕනද කියලා කියන්න අමාරුයි. ඒක හරීම අමාරුයි පොතක ලියන්න හෝ රේකී ක්‍රමයට ඉදිරිපත් කරන්න. උදාහරණයක් වශයෙන් ඔය මේ චුල්ලසුඤ්ඤත වගේ සූත්‍රවල සර්වඥාන්සසේ ගෙන්නලා ගෙන්නලා ගෙන්නලා මතක් කරලා කියනවා. මෙන්න මෙතෙන්ට යනකොට සංඥා වගේක් එනවා සංඥා වගේක් යනවා. සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැති තැනකට එනවා. ඒක සාමාන්‍ය පොතේ සඳහන් කරන්නේ නේම සංඥා න සංඥා කියන தත්ත්වේ. එන දේ ඔක්කොම සංඥාවල් විතරයි. ඒ සද්දයක් ඇහෙනවා. ඉතින් මට කතා කරනවා නෙවෙයි. හැබැයි ඒක නැතිලා පොඩි වේදනාවක් එනවා. හැබැයි දරා ගන්න පුළුවන්. ඒක නැතිලා හිතවිල්ලක් එනවා. හිතවිල්ල යනවා. අරමුණ එනවා. අරමුණ නැති වෙනවා. කය පේනවා නැති වෙනවා. ඒ ඔක්කොම සංඥා ස්වරූපෙන් තියෙන. ඉතින් ආනන්ද සාංශය අහනවා එතනදී මේ කාමයේ කාම සංඥාවෙන් දුරුවන් කරලා ඊට පස්සේ රූපයකට හිත දාලා රූපේ රූපේ සංඥාවක් වඩපත් වෙලා දැන් සංඥාවත් ඇතිනේ තත්ත්වයට ආපුවාම ස්වාමීන් වහන්සේ මෙතනදී නිවන් දකින්නවාද කියලා. මේක විශාල මේ ජීවිතය ලබාගෙන අමාරු දුෂ්කර තැනකට ඇවිල්ලා තියෙනවා. බුදුජානක කියනවා ඒත් ආනන්ද සමහරෙක් නිවන් දකින්න සමහරෙක් නිවන් දකින්නේ නැහැ කියලා. ඒසර බුදුජානකගෙන් අහනවා අනන්තවංශ ඇයි සාංශ මෙච්චර මේ සංඥාව ඇත්තේත් නැති නැත්තේත් නැත්තන්ට ආවට පස්සේ පේන්නේ නම් එතන නිවනට අනිවාර්යයෙන්ම යන්න එපයි කියලානේ. නෑ ආනන්ද ඕකටත් කැමැත්ත පහළ වෙනවා. ඒ සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැති එහෙම තමයි උද්දකරාම පුත්‍ර පුත්‍රජානනාන්දට සාස්ෘ කෙනෙක් වශයෙන් සපස් කාලේ උදව් කරා සිද්ධාර්ථ ගෞතමට. පස්සේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ බුදු වෙලා හොයලා බැලුවා මෙයා තමයි ළඟම ඉන්න කෙනා මේ කියලා දෙන්න. නමුත් ඒ සුමානෙකට ඉස්සෙල් මැරිලා. මරණයට ප්‍රශ්නයක් නැහැ නේ බුදුහාමරට ඕන දැනට කියලා බණ කීතයිනේ. මොක කියලා ඉපදිලා තියෙන අසඤ්ඤ තලයක කියන දේ ඇහෙන්නේ නැහැ. කන් නැහැ. ඊට පස්සේ බුදු කෙනෙකුටවත් අනුකම්පා කරගන්න බෑනේ. බුදු කෙනෙකුට ඕනොනත් අනුකම්පා කරගන්න බෑ. මොකද එයා ගිහලා ෆ්‍රිජ් එකට දාලා ෆ්‍රිජ් එක ලොක් කරලා තියෙන දැන්. ඩීප් ෆ්‍රීසර් එකේ දාලා. එළියට ගත්තොත් කුණු වෙනවා. ඒ නිසා වහලා තියෙනවා. එතනත් අහුවෙන්නේ ඉඳී. ඉතින් සමී ඒකත් ඇවිල්ලා ආයෙ නැති වෙලා ආයෙ ඇති වෙලා මේ ක්‍රියාවලිය නැවත නැවතත් නැවත නැවතත් කරන කෙනෙක් හිතන්නේ හොඳටම අරමුණු ගෙවිලා යනවා. මේ සමහරවල් තාම සැකයි මේක සමත විපස්සනාද කියලා. ඉතින් ආනසන්ත මෙතෙන් නම් ගියා මට පොඩ්ඩක් විනාඩි 5කට පුද්ගලිකව හම් වෙන්න පුළුවන්. මොකද? සාංශ මේක සමතද විපස්සනාට දාගන්නේ කොහොමද කියලා. මේ ඉන්නේ උග්‍ර විපස්සනාවක. යෝගාවචරය විසීම සැක කරනවා දැන් මම මොකද කරන්නේ? ඉතින් යෝගාවචරයට කරන්න තියෙන්නේ මේක නැවත නැවත දසදහස්වර කරලා කරලා භාවිති බහුලී කරෝති කරන එක කරන්න ගියා නම් එයාට ඇති උනායි කියලා කනගාටුවක් ඕ නැති උනායි කියලා පශ්චාත් සතුටක් නැතුව ඒකේ අනිත් පැත්ත නැතුව මේ සිද්ධ වෙන සිද්ධිය 100 100ක්ම හේතුඵල ධර්මයක් මෙතන යන්නේ. ඔකට එහෙම යන්න දෙන්න. යන්න දෙනකොට මේක විනිශ්චය කරන්න අවශ්‍යතාවයක් නැහැ. කොහොමද හමත වුණාම කො විපස්සනා වුණාම කො සංසිද්ධිය තමන්ගේ පරිබාහිරයි පරතෝ අනුන්ගේ දෙයක් වගේ පේන්න පටන් ගන්නවා. එතෙන්ට යන්න යන්න ඉස්සරලා අපි අත දාන්න හදන හැටි විනිශ්චය කරන්න හදන හැටි මේක දිනු කරන්න හදන හැටි ඉක්මන් කරන්න හදන හැටි මේ සේරම හරහා මොකද්ද වංචනික ගතියක් තියෙනවා. ඉතින් එතෙන්ට ගියාට පස්සේ යෝගාවචරයට නැවත අරමුණක් එන එකක් අපේක්ෂා කරන්නද නැත්නම් ආපු අරමුණ නැති කරන්න උදව් කරන්නද කිව්වොත් බුදුරජාණන්සේ චෝදනා කරනවා ඇති අරමුණක් නැති කරන්න උත්සාහ කරන එකන විභව තණ්හාවට අහු වෙනවා. නැති අරමුණක් ඇති කරන්න යන එකන භව තණ්හාවට අහු වෙනවා. ඒ නිසා විභව තණ්හාට එපා භව තණ්හාට එපා එන තාලෙට යන්න හරි. අරමුණු එන්නේ නැති වෙන්නේ. ඒ ඔක්කොමත් මේ අරමුණුත් නෙවෙයි ඇත්තටම කියනවා නම් ඒ වෙලාවේ මනෝපුබ්බංගම මනෝසෙට්ට මනෝමය සංඥා. ඒකට ඒ තාලෙට යnderලා දේශ බලාගෙන ඉන්න පුළුවන් නම් පොට්ටෙක් වගේ දැක්කට නොදැක්කා වාගේ. ඒක සද්ද දෙයක් නං ඇහුනට නෑ වුණා වාගේ. එහෙම නැත්නම් දැනෙන දෙයක් නං. අන්තභාග වෙච්ච කෙනෙක් වගේ. දැනෙන දෙයක් නං මෝඩෙක් වගේ. ඌ ඊට කියලා දෙන ක්‍රමයක් තියෙනවා. මේක පුදුජාන්සේ සඳහන් කර තිනවා මේ මට්ටමට ගියාට පස්සේ තිත්තේ දිට්ට මත්තම් භවිෂති නැත්නම් චක්කු මාසේ යත අන්දෝ ඔබ කරබනේ හිටපන් පූර්ණ අප්‍රමාද භාවයකින් පූර්ණ සතියකින් ඔය එන නාඩගමට නරඟපාලා භූමිකා රංගපාලා යන්න හරි විනිශ්චය කරන්න නැතුව මනාවමනාව පහල කරන්න නැතුව නැත්නම් මේ ඇති වෙන සංසිද්ධියෙන් කෙලෙස් උපදවා ගන්න නැතුව ඉතින් ඒක කරන කොච්චරක් භාවිත බහුලීගත කරන්න වෙයිද විනිශ්චයකින් තොරව එහෙම නැත්නම් අස්ත්‍රෝග ධර්මේ කම්පා නොවි ඊට ඉස්සෙල්ලා අෂ්ටෝක ධර්මේ කම්පාන වෙනවා කියන කතාව වැඩක් නැහැ. මෙතෙන්ට යනකොට දේවල් නිකන් සංඥාවල් විතරයි. ඔහේ එනවා, ඔහේ යනවා. ඒ එන්නෙත් හැබැයි ඔය ඔහේ කිව්වට මොකද්දෝ හේතුඵල ධර්මයකට එනව ධර්මතාවයක් තියෙනවා. අන්නේ ධර්මතාවේ දැකලා මේකට අත දැම්මොත් කෝල්ල බබත් එක ශ්‍රී ලංකේට වගේ මම පැටලෙනවා. අත ගන්න එපා. ඒකේ ඒකේ ස්වභාවයට යන්න දෙන්න ගියොත් කවදා හරි පරියන්කයකදී හිතා ගන්න අමාරු වෙයි. නමුත් මේ පරියන්කේ පුහුණු කරන එකට තියෙනවා සක්මනේදිත් මේක ගන්න පුළුවන්. සක්මන සම්පූර්ණයෙන්ම සොයන් සිද්ධව සිද්ධ වෙනවා. සක්මන කිසියම් ආයාසකින් තොරව සිද්ධ වෙනවා. Tamanටම Taman නිකන් වයින් කර බොනික් එක්ක යනවා වගේ විවේකීව බලන් ඉන්න පුළුවන්. එතකොට මේ වම තියන්න ඕනද වමේ මුල මැදක බලන්න ඕනද මෙනෙහි කරන්න ඕනද කියව ඒව ළමා වැඩ. සක්මන gediye පිටින්ම යනවා. හොඳට බලන් ඉන්න පුළුවන්. ඒතර දත්ම දින වේලාවක තේරෙයි මේක ස්වයංක්‍රීය සිද්ධියක් නේ පද්ධතියක් නේ තියෙන දත් බෙද්දත් පුරුදු අතර ගන්නවා බෙද්දා ගන්නවා මදිනවා ඒක යන්ත්‍රයක් නේ වැඩ කරන්නේ. උඩ තටවන්න ඕනේ කවුරක්වත්. බත් පිඟාන දීපම කනවා. වැසිකිළියට ගියාම වා. එච්චරයි. ඉතින් අපි මේකට මේ මම කරනවා කියන එකෙන් නෙමෙයි ඔක්කොම ප්‍රශ්නේ තියෙන්නේ. මේ හැම සිද්ධියක්ම ගච්ඡන්තෝවා ගච්ඡාමිති පජානාති කතේ තිතේ නිසින්නේ සුත්තේ జాగරිතේ තුන්නී භාවේ මේ දේ දිහා බලලා මේ රූකඩේ වැඩ කරන හැටි දිහා බලහන් ඉන්න පුළුවන් නම් භාවනා නොකරන එකෙනෙක් රූකඩේ දිහා බලන ඉන්නකො. එච්චරයි. ඉතින් අපි මේ මනස වැරද්දක් කරුවයි කියලා කිව්වොත් ඒ මනසට ආත්මයක් දීලා ඕනේ වැරද්ද කියලා දෙන්න. මේ වැරදි කියලා තියෙන්නේ හේතුඵල ධර්මයට ඒක යනවා. ඒකෙන් ගැටු ගන්නෙන්න යන්න එපා. ඒකට යම් කිසි හේතුවක් තියෙනවා. හොඳට මතක තියාගන්න මේ ලෝකේ කවදාකවත් නොවිය යුත්තක් වෙන්නේ නැහැ. ලෝකෙ සිද්ධ වෙන්නේ වෙන්න තියෙන දේ. අපිට මේ යුතුය යුතු කියලා දීලා තියෙන්නේ අපේ අම්මලා තාත්තලායි මෝඩකමට. ඒ යුතුය යුතු වෙන රටකට අදාළ නැහැ. අපිට තියෙන මේ යුතුය යුතු මේ මේ ආසියාකර තියෙන යුතුය යුතු බටහිරේ නැහැ. මේ નિરක්ෂේ තියෙන යුතු අයුතු අරාබිකරේ නෑ. අපි ඒ කල්ලන දඟලන්න පටන් අරගත්තොත් ඉතින් අපි යුතු අයුතුත් එක්කම ගිහිලා ඊගාවාත්මේ ලබනවා. ඒසා කරන්න ඒ විපස්සනා වශයෙන් යන්න පටන් ගන්නතර පස්සේ තේරෙනවා ධර්මයට ඉඩ දුන්නාට පස්සේ මේ උදේ ඉඳලා හැන්ද වෙනකන් හොල්මනක් විතරයි මේකේ තියෙන්නේ. මුකෙක්වත් නේවාසිකේ විධායකේ ගෙහිමියේ මොකෙක්වත් නැහැ. මේ යන්ත්‍රය දුවනවා. යන්ත්‍රයට යnderලා බලනින්න එකට අපි කියන්නේ මේ තමන්ම වැඩ කරන හැටි වීඩියෝ එකක් අරගෙන පස්සේ වීඩියෝ ක්ලිප් එක දිහා බලනින්න දැන් මම වැඩ කරලා තියෙන හැටි කොහොමද කියලා. අන්තික හිතාගෙන ඉන්න මම ඊගාසරි මෙහෙම කරන්නම් කියලා මොන දෙයක්වත් කරන්න බෑ. ඒව වෙන්න තියෙන දේ වෙන්නේ. හැබැයි මේක මේ මේ භාවනා නොකරන සිල් නොරකින අයට නෙමෙයි මේ කියන්නේ. භාවනා කරලා අර සංඥා මට්ටමටම ගිහිල්ලා සංඥා යනේන මට්ටමට ආවට පස්සේ පේන එක 100%ක්ම ධර්මතාවයක් තියෙනවා. අපිට කරන්න දෙයක්වත් නැහැ. හැබැයි කරන්න දෙයක් තියෙනවා බලාගෙන ඉන්න ඕන. අප්‍රමාදීව බලාගෙන ඉන්න ඕන. සතියෙන් බලාගෙන ඉන්නකොට පේනවා ධර්මයේ ඕපනයික කියලා ගතියක් තියෙනවා. ධර්මයේ කියන උපනයනය කරනවා ගැඹුරේ මේ ගොරෝසු දේන් සියුම් දේට. නොදන්න දේන් දන්න දන්න දේ නොදන්න දේට අන්න ඉතින්ට යනකොට පේනවා ධර්මයේ තියෙන ඕපනයික ගතිය එන්නේ මම ආයනේ තිබිලා ඔලොමොල වෙලා හදන්න කියොත්. ධර්මයට ඉඩ දෙන්න ඕනේ. ඒකට මං කියන්නේ වැල යන පැත්තට මැස්ස ගහලා නිකන් එන්න. වැල් ගහලා මැස්ස ගහලා වැල් අරින්න යන්න එපා. වැල යන පැත්තට මැස්ස ගහගෙන ගියාම ඒකට ධර්මතාවය කියලා කියනවා. ඒක මේ මේ සීල ශික්ෂාට සමාධි ශික්ෂාට අදාළ දෙයක් නෙවෙයි. ප්‍රඥා ශික්ෂාට ගියාට පස්සේ ඒකට තමයි මේ හේතුඵල ධර්මය කියලා කියන්නේ. ඒකට තමයි එකිනෙක සාපේක්ෂයි කියලා කියන්නේ. ඒක තමයි එකිනෙක අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වෙනවයි කියලා තියෙන්නේ. ඒකට මේ මමයා නැත්නම් මම ආයනේ එහෙම නැත්නම් මේ සක්කාය දිට්ඨිය කැන්සර් එකක් ඒකට පිළිකාවක්. ඒක අයින් කරලා බෑන්ට ලස්සනට වැඩ යනවා. ඒක පුරුදු කරගත්තට පස්සේ පරියන්කේදී සක්මනේදී ඊට පස්සේ එනවා ඉදිනදා වැඩ කරනකොට මිනිස්සු මේ මොනවා හරි දෙයක් අල්ලගෙන මැරෙන්න කෑ ගහනවා. ගිරිය පුප්පගෙන අඩන පඬු විසි කරගෙන ඉතින් අප්පා ඒදී ඒ දයාල කරගන්න දෙන්න. එහාට ඕන කරලා තියෙන්නේ ඉඩ අරින්න මට දකින්න මගේ හීනේ. ඉතින් දීනේ අරවන්න දෙලා නිකන් ඉන්නේ. අපි කිලෝකට අත දාපු ගමන් අර මනසේ පෞසික තීරම මගේ කවුන්ට් එකට එනවා. බ්‍රතේනන බගරණක කරගෙන ඵලයක්. ඇවුල ඇව්වොත් කියන්නේ. එයා කිව්වොත් අනේ ඔබ වහන්සේ නැත්නම් ඔබතුමා ප්‍රශ්න කරද්දී ගත කරන කොහොමද කරන්නේ? දන්න හරිය කියන්නේ නැත්නම් කාටවත් උපදෙස් දෙන්න අපිට මොකද්ද තියෙන අයිතිවාසිකම? අනුන්ගේ ජීවිතවලට ඇඟිලි ගහලා උපදෙස් දෙන්න බුදුහාමුදුර කාටද දීලා තියෙන්නේ වරමක්? අනික් ශාස්ත්‍රුන් වහන්සේලා තමයි අපෝස්තලපත් කරා ප්‍රොපස්ලාපත් කරා බුදුන්සේ කවුරක්වත් කරේ නෑ. උඹේ ප්‍රොපස් උඹම තමයි. උඹේ අපෝස්ටල්ස් උඹම තමයි. ඒක දිහා ගත්තොත් තීන්දුවක්. ඒකට වග වෙන්න ඕනේ. හැබැයි අතෙන්ද ගියාට පස්සේ ඔය කියන සංඥා මට්ටමට අඩු වුණාට පස්සේ තමයි අපිට මේ ජීවිතේ විහිළුවක් බව, ශූන්‍ය දෙයක් බව, තුච්ඡ දෙයක් බව, හිත දෙයක් බව, අනාත්ම දෙයක් බව, පරතෝ දෙයක් බව තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. එතින්ද යන්නේ නැතුව පොත් කියවට අල්ලන්න අමාරුයි. නමුත් එතෙන්ද ගියත් මේක ඒ විදිහට කල්පනා කෙරුවේ නැත්නම් මේක මගේ කරගන්න හැදුවොත් ඒත් ඔයි කියන ඒ කියන්නේ නේම සංඥා නා සංඥායතන ගියත් නිවන් දකින්න බෑ. ඒ නිසා මේ ධර්මයත් එක්ක ඉදිරියට යනකොට පුදුමාකාර ගැඹුරක් තියෙනවා. ප්‍රධානම දේ තියෙන්නේ මේ සත්‍යයට මතුවෙන්න මගේ ඔලොමොට්ටලකම තමයි බාධාවට හිටලා තියෙන්නේ. ඉතින් ඒ ඔලොමොට්ටලකම බාධාට හිටපු කට්ටියට නිවන් ලැබිච්චාම ඒක කියනවා පඤ්ඤා විමුක්ති කියලා. තණ්හාව නිසා කොක්ක වදින කට්ටියට කියනවා චේතෝ විමුක්ති කියලා. තෘෂ්ණාව තමයි බාධාව කියලා දැනගෙන තෘෂ්ණාව අයින් කරුවොත් ලැබෙන විමුක්තිය කියනවා චේතෝ විමුක්ති කියලා. මේ ඔලොමොට්ටලකම මේ යන ගමනට යන්න දෙන්නේ නැතුව හරස් පොළු දාන අවිද්‍යාව බාධා වෙලා තමයි තියෙන්නේ විපස්සනාකාරින්ද. ඒක නැති වුණාට පස්සේ ඒකට කියනවා ප්‍රඥා විමුක්ති කියලා. මොකද අපේ ගේමනන්ද ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ කියනවා චේතෝ විමුක්ති කියලා කියන්නේ සමාධිය හිතින් අතාරුවට පස්සේ චේතෝ විමුක්ති. ප්‍රඥා විමුක්ති කියලා කියන්නේ දැන් තියෙන දැනුම හිතේ තියෙන අතාරියට පස්සේ ප්‍රඥා විමුක්ති. ප්‍රඥාවෙන් අයින් වෙන්න ඕන. ප්‍රඥාව තමයි අපි කන කාබාසිනියා කරන ඔලොමල කරන දේ. අපි ලැබලා තියෙන දැනුම. අහිංසක වෙන්න බෑනේ දැනුම තියෙන කෙනෙකුට. නිර්හංකාර වෙන්න බෑනේ දැනුම තියෙන කෙනෙකුට. නිසා දැනුමින් වැඩ ගන්න වෙලාවක් තියෙනවා. මේ වගේ වෙලාවට අපිට කරන්න තියෙන්නේ ධර්මතාවයට ඉඩ දෙනවා. ප්‍රත්‍යක්ෂයට ඉඩ දෙනවා. ඉතින් මම අද මෙතනින් ධර්ම දේශනාව නතර කරනවා. මේකම අපි හිතත් අරගෙන තව පුළුවන් විදිහකට අපේ එදිනදා ජීවිතයට සම්බන්ධ වෙට විදිහට ධර්මයේ વિશે අපේ ඇති මේ සැකසංකාවල් විචිකිච්ඡාවල් නොපහදින ගති කොතන කොතනද හිර වෙලා තියෙන්නේ කියලා දැනගෙන රෙද්දක් හරියට ගසලා දාලා ඒකේ තියෙන දූවිලි ටික වතුර ටික අස් කරනවා වගේ ගසා හෙලීම සඳහා මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි